එකතු වෙන්න. දිනාටම තෙරුවන් සරණයි. අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. අපි බලාපොරොත්තු වෙනවා යජ්ජනාලංකා ස්වාමීන් වහන්සේ કોઈ මොහොතේ සම්බන්ධ වෙයි කියලා උන්වහන්සේ මට පණිවිඩය හැටියට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කෙසේ වෙතත් මම ජයන්ත මහත්මයාත් සමග දැන් මොහොතකට ඉස්සෙල්ලා කතා කරා. එතුමාත් මේ භාවනා වැඩසටහනකට ගිහිල්ලා දවස් 10ක වැඩසටහනකට පස්සේ දැන් අද තමයි ඉල්ල තින්නේ. ඉතින් එතුමාගේ හොඳ මානසික තත්ත්වයකින් ඉන්නවා මම හිතන්නේ හොඳ අපිට ඒ ප්‍රයෝජනෙත් ගන්න පුළුවන් ඒ කෙසේ වෙතත් මම එතුමාට කිව්වේ දැන් මෙතන මම මේ දෙකේ මේ මේ විදිහටම කියන්න ජයන්ත මහත්තයා මේ කට්ටිය ඉස්සරහත් මොකද මෙතන මේ අපි මේ සාකච්ඡා කරාන් පස්සේ මෙතන ජයන්ත මහත්තයාගෙන් අහලා ඉගෙන ගන්න කෙනෙක් මෙතන නැහැ කියලා මම කිව්වා එහෙම වෙන්න පුළුවන් නමුත් මම ඒ විදිහට කිව්වා ඒ වගේම මම කිව්වා දැන් මම කතා කරවම මම යමක් කිව්වම ඒක මගෙන් අහලා ඉගෙන ගන්න කෙනෙකුත් මෙතන නැහැ ඉතින් මෙතන ඉන්නේ චිත්‍රාජ් වස් මහත්තයලා වගේ සේන මහත්තයා ඒ වගේ චන්ද්‍රපිස් මහත්තයලා වගේ මේ ධර්මය හොඳට දාන්න ප්‍රැක්ටිස් කරන කට්ටිය. ඉතින් එසේ නමුත් මම කිව්වේ අපේ අපි කතා කරන්නේ මේ කට්ටිය එකතු වෙලා අපි කාටවත් උගන්වන්න එහෙම නෙමෙයි. මේක වෙනකොට මහා අපි විවිධ විවිධ ආකාරයට බලන නිසා මේ ධර්මයේ තුලින් අපිට නොයෙකුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ හැටියට එකිනෙකා කතා කිරීම නිසා. ඒ අර්ථයම තියාගෙන මම හිතුවා එහෙනම් අද අපි සාකච්ඡාව කරමු ස්වයං වාසී සම්බන්ධ වෙනකන් කියලා යෝලුම් චන්දදිසානක මහත්තයා දැන් සම්බන්ධ වුණා. එතුමියත් මම කිව්වා වගේම බොහෝ කාලයක් තෙරුවන් සරණයි බොහෝ කාලයක් ධර්මයේ පුහුණු කරන කෙනෙක් හැටියට අපි මේ කල්යාණ මිත්‍ර පිරිසක් එකතු වෙලා අපිට හොඳ සාකච්ඡාවක් කරමු. අපි ඇත්තටම තීරුම් ගත යුතුම අපි අපිට වැඩ තියෙනවනේ නිකන් ඉන්නවට කරනවා නේද? එහෙම නෙවෙයි නිකන් ඉන්න කමකට නෙවෙයි. අපි මේ පරමාර්ථයක් ඇතුවම අපි මේ ධර්මයේ කතා කරන්නේ ඒ පරමාර්ථය මොකද්ද කියන එක නැවත නැවත මතක් කරන්න ඕනේ. අපි කවුරුත් දන්නවා අපි කොණ්ඩ එක එකම පරමාර්ථයක් තියෙන්නේ. ඒ පරමාර්ථය සඳහා යන්න අපි දන්නවා අපි කොච්චර ධර්ම දැනගත්තත් මොකක්ද එකකින් හරියක පේන්නේ නැහැ කියලා. අන්න ඒක තව තව බලන්න අපි කතා කරමු කියන කාරණාව. ඉතින් මම ආරම්භයක් ලබා දෙන්නම් මොකද ස්වාමීන් වහන්සේත් සම්බන්ධ වෙනකන් අපි මෙහෙම කිව්වොත් කිසියම් කෙනෙක් අපෙන් ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක් මොකද්ද අපි කියන්නේ කිසියම් කෙනෙකු කිව්වම තමන්ගේ දූ දරුවෙක් වෙන්න පුළුවන් සමහරවිට මේ අවස්ථාවේදී අපි එහෙම හිතමු එහෙම නැත්නම් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන් මේ ඇයි මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය පිරිස එහෙම නැත්නම් අහන්න පුළුවන් අපි ළමෙක් කියලා හිතමු අපමගේ දුවෙක් කියලා තාත්තේ එහෙම නැත්නම් අම්මේ ඇයි ඔයා ඔය බඹසර රකින්නේ. මොනවාද බඹසර වසන්නේ. බඹසර වසනවා කියන්නේ අපි කල්පනා කරමු මේ වෙලාවේදී මේ හැම වෙලෙම ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරමින් බණ භාවනා කරමින් මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ කරන්නේ? කියන දේ. ඕක ඒක මම එහෙම අහන්නේ. එතකොට අපි දන්නවා පිළිතුර වෙන්න පිළිතුර වෙන්නේ අපි කියයි මේ දුක පිරිසිඳ දැන ගැනීම පිණිස කියන කාරණාව. දුක පිරිසිඳ දැන ගැනීම පිරිස කියන කාරණාව. මේ පිරිසිඳ කියන වචනේ වැදගත් කියලා මට හිතෙනවා. ඒක තමයි බවසරවසන කියන්නේ. ඊළඟට එතකොට මේ මේ ප්‍රශ්න කළා වූ පිරිස අපෙන් අහයි එහෙනම් මොකද්ද මේ පිරිසිඳ දැනගන්නවා කියන්නේ කියලාත් අහයි නේද? දැන් ඒකට මේවා මම හිතන්නේ මේ අපි අපි විසින්ම අහගත යුතු දේවල් මම මේ තව කෙනෙකුට උත්තර දෙන්න උත්තර ටිකක් හොයාගමු කියන එක නෙමෙයි මේ කතා කරන්නේ අපි විසින්ම දැනගන්න ඕනේ. අපි මොකද්ද මේ කරන්නේ? අපි කරන්නේ දුක පිරිසිඳ දැනගැනීම සඳහා. මොකද මේ පිරිසිඳ දැනගන්නවා කියන්නේ? දුක පිරිසිඳ දැනගන්නවා කියන්නේ මොකද්ද? හැබැයි ඒත් එක්කම මේ ඒ අපේ ළමයි අපෙන් අහයි ඔය දැන් පිරිසිඳ දැනගන්න යන්නේ මොකක් හරි එකක් ඔය? ඒක දුක කියලා කිව්වා. මොකද්ද දුක කිව්වේ මොන වගේ දුකක් ගැනද ඔයා මේ කියන්නේ? ඉතින් අපි ඒකට කොහොමද උත්තර දෙන්නේ? ඒකට අපි කොහොමද උත්තරයක් හොයාගන්නේ? සමහරට මේ මේ කියන ප්‍රශ්න සහ උත්තර කාටද කියන්නේ අපි අපේ දැනගෙන පිළිසම තමයි උපකාරී වෙන්නේ. අපි එනවා දැන් එතකොට බලමු මේකට. එතකොට එතකොට අපිට කියනවා මේ ඇස දුකයි කියලා කියනවා. එතකොට කියනවා මේ දුකක් වූ ඇස පිළිසිඳ දැනගැනීම පිණිසයි මම බඹසර වසන්නේ කියලා කියන්න පුළුවන් කියලා කියනවා. මේ කියවෙන්නේ මේ කිමත්තිය සූත්‍රයේ අද සාකච්ඡා සඳහා ඒයි ලියලා තිබුණේ. ඒ නිසා ඒක සම්බන්ධ කරගමු. මේ ඇස දුකයි කම ඇස පිළිසිඳ දැනගැනීම පිණිසයි කියලා කියනවා. මම දැන් කිමන්ති සූත්‍ර කිව්වා මම කට්ටිය යෝජනා කරනවා සූත්‍ර හොය ඉන්න එපා. මේ කියන දේෙන් අහලා අපි මේ තුලින් අපි හිතේ තියෙන දේෙන් කතා කරමු. හොඳේ. එතකොට ඒතර කල්යාණ මිත්‍රනි මම කියන්නේ එහෙනම් ඔය අපි ඇහැ දුකයි කියන දේ පමණක් දැනගෙන මදි නේද? මම දැනගන්න මට මහා ගොඩක් තියෙනවා. මේ ඒ කියන්නේ සූත්‍ර ගණනාවක් අපිට ඇහැ ගැන දුකයි කියන දේ කියලා ඇති. ඇහැ දුකයි කියන දේ කොතරම් කියලාද සූත්‍රවල. ඒ කොතරම් කිව්වත් ඒක දොයවල් කොතරම් වේ කියෙව්වත් දැනගත්තත් අපි වෙන අයට කිව්වත් එකෙන් පළක් වෙන්නේ අපි මේ ඇහැ දුකයි කියන දේ පරිඤ්ඤය වශයෙන්ම පිරිසිඳ වශයෙන්ම දැනගත්තොත් එයම ආර්ය මාර්ගයට අවතීර්ණ වෙන පුද්ගලෙක් වෙනවා. ඇහැ කනනාසය අරම ගැන නැතත් කමන්නේ. ඒක ඇහැ දුකයි කියන දේ පමණක්. අපි ඒ දේ දන්නවාද කියන දේ තමයි මම මේ ඉන්නේ. ඊළඟට අපි තුන් යම් කිසි නුල ඇහැ අමතකුණොත් කියන්න පුළුවන් මම බඹසර වසන්නේ මේ කන දුකයි කියන එක දැනගන්න. කන දුකයි කියන මට මම දැනගන්න මම තාම දන්නේ නැහැ. මම දන්නේ අපි මෙතන ඉන්න කවුරුත් පරිඤ්ඤේ වශයෙන් දන්නවාද ඒක කියන දේ ගැටලුවක්. පරිඤ්ඤේ වශයෙන් අපි දන්නවාද? කන දුකයි කියන දේ දන්නවාද අපි? මේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනා කියනවා බඹසර වසන්නේ කවුරුරැ ඇහුවොත් එහෙම කියන්න. ඒ ඔබ එහෙම කරනවා නම් නැත්නම් නිකන් නෙමෙයි. කන දුකයි කියලා දැනගන්න. තව ඒකට කියන්න පුළුවන් නාසය දුකයි කියලා දැනගන්න. එහෙම නැත්නම් දිව දුකයි කියලා දැනගන්න. සමහර විට කය දුකයි කියලා දැනගන්න. එහෙම නැත්නම් අපිට කියන්න සිද්ධ වෙනවා මනස දුකයි කියලා පරිණීය වශයෙන් දැනගන්න තමයි මම මේ මේ මෙච්චර මේ අවුරුදු 20 50 ගාණක් දැන් මහන්සි වෙවි කරන්නේ මේක තමයි කියන දේ. අපිට එහෙම කියන්න පුළුවන්ද? අපි ඒ සඳහාද කරන්න කියන දේ අපි දැන් තම තමන් හිතින් හැරිලා බලාගන්න වටිනවා නේද? ඒ කියන්නේ ඒ සඳහාද මම මේ කරන්නේ? ඒ සඳහාද කරන්නේ එහෙම නැත්නම් වෙනත් දෙයක් සඳහාද කරන්නේ? මේ දැන් මේ මේ වයසට ඇවිල්ලා කරන්න දෙන්නේ නැති නිසා කරනවා. ඒ නැත්නම් එදා කරගෙන වෙන වෙන දේවල් කරගෙන ඉඳලා යම් කිසි තැනක හිටියා සමාජ පිරිසක් හදාගෙන මේ තවත් පිරිසක් හදාගෙන ඉන්න වැඩක් තුනේ කරන්නේ. එහෙම නැත්නම් මේ මොකද්ද මේ කරන්නේ කියන කාරණාව. එතකොට ඒ ඒ විදිහට දැන් මේ දිවාරණ නැතිව බඹසර වාසය කරනවා කිව්වම මෙන්න මේ නොතේරෙන තවමත් ඒ පිරිසුදු දැනගැනීම නැති මේ කිව්වා වූ ආයතන හයම දුකක් කියලා දැනගැනීම පිණිස තමයි එහෙමනම් මේ බඹසර බසනවා කියන කාරණාවට කියන්න පුළුවන්කම ඇති කරගන්න වෙන්නේ. ඉතින් මෙතන සම්බන්ධ වෙලා ඉන්න හුඟක් කල් බොහෝ කල් හැම කල්යන් මිත්‍රයන් වගේ දාම් දැනුමේ මෝහුකුරාගේ පිටසක් මම ඉස්සර කිව්වා වගේ ඒ ඒ ඒ උනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා අවධානයෙන් කල්පනාවෙන් අපි මේ කියන දේවල් ටික අහගත්තොත් අපිට ඇහුවොත් අහගත්තොත් කියන්නේ මම කියන දහගත්තොත් නෙමෙයි අපි සත්‍යගත ධර්මයේ අපි කන්නට වට ගත්තොත් අපිට යමක් වේද තේරුමක් වේද කියලා අපි බලමු. මොකද මට හරියට කියන්න දක්ෂමක් නැතුණත් මේ කියන උත්සාහ කරන දේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා තේරුම් අරගන්න පුළුවන් නම් අපි බලමු කතා කරන්න ඊට පස්සේ කියලා. දැන් ආයතකෙන් ආයතන ගැන අපි කතා කරලා තිනවා ඕන තරම්. මට මතකයි චිත්‍රාජවස් මහත්මියම අපිට කියලා දී තිනවා ආයතන ගැන 20 තැන් වල. වෙනත් වෙනත් අයත් කියලා දීලා තිනවා. චන්ද්‍රමහත්මියත් යම් අවස්ථාවල කියලා තිනවා. ඒ වුණාට අපි ඒක ගැන කතා කරමු. අපි දන්නවා ආයතන. කාටවත් කියන්නේ නෙවෙයි තමන් තමන්ම අපි දැනගන්න ඕනේ මේ මොකද්ද මේ ඇහැ කියන්නේ ඇහැ කියන දේ මහා දුකක් කියන දේ තේරුම් ගන්න අපිට කොහෙත්ම බෑනේ අපි ඇහැ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් මේ ඒ වගේ දැන් හැබැයි මම මෙතන ඉන්න අයගෙන් අහුවොත් එහෙම දැන් මේ මොකක්ද මේ ඇහැ කියලා හැමෝම කියාවේ මොකක්ද ඇහැ කියන්නේ ඒ මොකද අපි හිතාගෙන ඉන්නවා අපි ඇහැ දන්නවා කියලා. අපි හිතාගෙන ඉන්නවා ඇහැ දන්නවා කියලා මේක තමයි ඇහැ කියලා කවුරු කවුරුත් ධර්මයේ විදිහටම කියාවේ. ඒ විතරක් නෙමෙයි අපි හිතන් ඉන්නවා මේ අපි දන්නා දේ තමයි හරිම කියලා හිතාගෙන ඉන්නවා. වෙන කෙනෙකු කියන දෙයක් අපි අහන්නවත් සූදානම් වෙන්නේ නැහැ. මොකද මේ මම දන්නවනේ ඇහැ කියන දේ. ඇහැ කියන්නේ දේ ධර්මානුකූලවත් මම දන්නවා යම් කිසි මට්ටමකට. ඒ නිසා ඒක තමයි හරි. ඒ එන්නේ ගැටලුව අපි නමුත් අපිට මූලික පරමාර්ථයට මුලින් කියපු දේ සංගමන නිමා කර ගැනීමම නම් පරමාර්ථය අපි තාම එහෙම වෙලා නැති නිසා අපි දකින්න ඕනේ එහෙනම් මේ මේ මේ මිනිස්සුම කියන හදන දේද මම අහුවෙලා නැත්තේ කියලා අපි තව ටිකක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනකොට එහෙම නම් වෙන කොංගල යනකොට අපි අහන්න උනන්දු වෙන්න ඕනේ කියලා මම කල්පනා කරනවා මම කල්පනා කරනවා එතකොට මම කිව්වා වගේ අද සාකච්ඡාව සඳහා අපි වදනම් කරගන්න අර කීමත්ති සූත්‍රය ඒ සූත්‍රයේදී නම් මේ ඇහැ කන නාසය දිව කය මනස කිව් සලායතනම දුකයි කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා කියන කාරණාවෙන් නොනැවති තවදුරටත් ඉස්සරහට ඇති වෙන තත්වයන් දුකයි කියලා තේරුම් ගත යුතු බව මතක් කරනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඇසට ගෝචර වෙන රූපේ දුකයි කියලා දැනගන්න ඕනේ කියනවා. ඊගාවට චක්කු විඥානයේ දුකයි කියලා දැනගන්න ඕනේ කියනවා. චක්කු සම්පස්සේ දුකක් බව දැනගන්න ඕනේ කියනවා. චක්කුසම්පස නිපදින වේදීයතාවය ඒක සුඛ වුණත් දුක වුණත් අදුක්ඛ සුඛ වුණත් ඒ දුක්ඛම බව පරිඤ්ඤය වශයෙන් දැනගන්න ඕනේ බව කියනවා අන්න ඒ සඳහා තමයි මම බඹසර වසන්නේ කියන කාරණාව තමන් ඒත් වර්ගනේ ඉන්න ඕනේ තමන් ඒ වගේම වෙන කෙනෙකුට වුණත් තමන් කියනවා නම් ඒ දේ තමයි කිවිස්ස කියන කාරණාව සමත්ති සූත්‍රයේ කියනවා ඒ වුණාට අපි මේ අපේ අද සාකච්ඡා සඳහා අපි තින් ඔක්කොම යන්නේ නැතුව අපි මේ පළවෙනි කොටස විතරක්. ඇහැ. ඒ කියන්නේ ආයතනය. අධ්‍යාත්මික ආයතන කියලා අපි කියන්නේ මේ ඇහැ කියන කොටස විතරක්. එහෙනම් අධ්‍යාත්මික ආයතන කණනාසය ඇතුළු අධ්‍යාත්මික ආයතන කියන කොටසක්. බාහිර ආයතනත් ඒ නිසා ඇතිවන විඥානත් පසක තියලා මේ අධ්‍යාත්මික ආයතන ටික ගැන විතරක් හිතුවොත් එම අපි කල්පනා කරමු අපිට මොකක් හරි තේරුම් ගන්න පුළුවන්ද කියලා. අපි හිතුවොත් එම මේ අපි එහෙම අවශ්‍ය වෙන්නේ මොකද මේ අපිට මේ හතර ඉරියව්වෙන්ම ඇහැ ඇතයි කියන මනසකින් මනසකුත් අවබෝධයකුත් තමයි අපිට තියෙන්නේ. අපි මොන ඉරියව්ව හිටියත් මේ ඇහැ ඇතයි කියන තැන තමයි අපි ඉන්නේ. එහෙම හිතන අපිට හැම වෙලෙම හැම වෙලෙම අපිට මේ දුක්ඛය කියන දේ බැඳිලා තියෙනවා. අපි අපි හිතන්නේ මේ මේ ඇහැ හැම වෙලෙම තියෙනවා කියලා. ඒකට අපිට ඇහැ අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියලා තමයි අපි ධර්මයේ අපි තේරුම් ගන්න. ඉතින් මේ ඇහැ අනිත්‍යයි කියලා අපි සමාන අපි නිත්‍යයි කියලා තමයි අපි හිතන්නේ. නිත්‍යයි කියලා තමයි කල්පනා කරන්නේ. මොකද අපි හැරලා හිටියත් වාඩිලා හිටියත් සතර ඉරියව්වේ කොමනවස් මොන විදිහට හිටියත් අපිට මේ ඇහැ තියෙනවා. ඇහැ තියෙනවා. එතකොට මේ ඇහැ නිත්‍යයි. හැබැයි ඉතින් අපි ධර්ම දේශනාවල සූත්‍රවල අහලා ඇහැ අනිත්‍යයි දුකයි කිකේ කියනවා. අපි කල්පනා කරනවා ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. භාවනාවට ඇස් වහගෙන අපි මේ ඇහැ මට ලැබිච්ච ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. අපි මේ මොකද්ද මේ මේ අනිත්‍යයි කියලා මෙනෙහි කරන්නේ? මම අපි කියන්නේ සමානයි මම කියන්නේ මම කරපු විදිහට එහෙම අතීත කාලවල පවා මේ ඇහැ අනිත්‍යයි කියනකොට මේ ඇහැ දැන් ටික ටික නොපිනියනවනේ. කාලයකට අන්ධ වෙලත් යනවා. ඉස්සර පෙන්වනවා කියන්නේ දැන් අහ පේන්නේත් නැහැ. මෙන්න මේ අනිත්‍යතාවය, මේ විපරිණාමය. ඕනෝක ගැන තමයි මේ මම හිතන්නේ මම මෙතුවක්කල් මේ ඇහැ අනිත්‍යයි කියාගෙන කියාගෙන කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා මට හිතෙනවා මේ මම ගැන. එතකොට ඒක හැබැයි නිවැරදි භාවයෙන් තොරයි කියලා මම දැන් වෙනකොට කල්පනා කරනවා ඒ ඒ හිතෙනවා. ඒක ඉතින් අනිත්‍ය තමයි. ඒක ඇහැ පේන්නේ නැතු යනවා තමයි මිනිස්සු කාටත්. නමුත් ඒ ගැන නෙමෙයි මේ තථාගතයන් වහන්සේ ඇහැ අනිත්‍යයි කියන දෙන් කිව්වේ කියන කාරණාව එදාට වැඩිය දැන් ටිකක් වෙනත් විදිහකට බලන්න පුරුදු වෙනවා. ඒ වගේ තමයි කනත් එහෙමයි, නාසයත් එහෙමයි, අනිත් ආයතනත් එහෙමයි. මෙන්න මේ මේ විදිහට වර්ධවාගෙන ඇහැ කියන්නේ මොකද්ද කියලා කල්පනා කරපු නිසා ඒ ඇහැ දිගු කාලිනව තියෙන බව දැන නිසා ඒක අර ඝනව ලොකුවට ඒ කියන්නේ ඇහැ තියෙන බව දිගු කාලිනව දැනෙන නිසා ලොකුවට පුද්ගලික නිර්වාණය වීම නිර්මාණය වෙලා තිච්ච එක පුදුමයක් නෙවෙයි. ඇත්තටම අපි අර මඤ්ඤණා කියන වචනේ දිගින් දිගට කතා කරලා පහුගිය දවස්වල මේ මඤ්ඤණා කළේ මගේ ඇහැ මගේ කන කියලා ගත්තේ මේ අවුරුදු 40ක් 50ක් එහෙම නැත්නම් 80ක් තියෙන තියාගන්න පුළුවන් කියලා වරදවා හිතාගන්න ඉන්න ආයතන කීපයක් ගැන තමයි. එතකොට අවිද්‍යාව එහෙම නැත්නම් නොදන්නාකම මිසක් මොකක්ද මට තිබුණේ කියන කාරණාව දැන් අපිට හිතන්න පුළුවන්. මේ ඇත්තයි කියලා හිතුව ආයතන වලින් මිදෙන්න ඒ නම් ඒ තථාගත ධර්මයේ තුල මේ ඇහැ කන නාසය ගැන කියලා දීලා තියෙන විදිය අපි කල්පනා කරන්න වෙනවා. ඇහැ කන නාසය ගැන තථාගත ධර්මයේ තුල කියලා දීලා තියෙන කොහොමද කියන කාරණා. මේ දේවල් දැන් දැන් තමයි අපි ධර්මයේ කොටසට යොමු වෙන්නේ. මේ ටික තමයි වැදගත් කොටස. කලින් ටික පසුබිම් පමණයි. මම සමාවෙන්න මම ටිකක් වෙලා ගන්න නම් හොඳයි. ඉක්මනට මම කරන්නම් ඊට පස්සේ කතා කරන්න පුළුවන්. මේ තථාගත ධර්මයේ තුලදී මේ ඇහැ කන ගැන කියවෙන්නේ මේ විදිහට කියලා. ඇහැ කන දිව නාසය ශරීරය ආදිය අනිදස්සනයි කියලා කියනවා. ඒ ඒ කියන්නේ ඒක දකින්න බෑ. හැබැයි මම අර ඉස්සෙල්ලා කිව්වා විපරිණාමයට ගිය ඇස් ටික ටික පෙනෙන්නේ නැතුව ගිය ඒ වගේම නොපෙනී ගිය ඇහැනම් අපි දැක්කා. මේ නමුත් මේ තථාගත ධර්මයේ විදිහට ඇහැ අනිදස්සනයි. ඒක කවදාවත් දකින්න බෑ. අපි දැකලත් නැහැ. මේ කිව්ව හැ. අනාගතේදී පේන්නෙත් නැහැ. වර්තමානයේදී මේ අපි තියෙන මේ ඇහැපේ තථාගත ධර්මයේදී කතා කරන ඇහැ පේන්නෙත් නැහැ. ඒ වගේම මේක අධ්‍යාත්මික ධර්මයක්. ඒ ඒ ඒ සමගම ඒක දෙක දෙවෙනි එක කියලා තුන්වෙනි එක තමයි ඒ වගේම මේ ඇහැ කියන දේ සතර මහා භූත නිසා වූ උපාදාය රූපයක් කියන කාරණා. ඊගාවට කියනවා අවිද්‍යාව හතරවෙනි කාරණාව හැටියට අවිද්‍යාව තණ්හාව කර්මය සහ ආහාරය කිව් හේතු නිසා හටගත්තේ දෙයක්. ඒව හේතු නිසා හටගත්තේ දෙයක් තමයි මේ ඇහැ කියන දේ. ඊගාවට කියනවා මේවා මේ හටගත්තේ පෙර නොතිබීමයි. මේ ඇහැ කියන දේ හටගන්නේ පෙර නොතිබිච්ච දෙයක්මයි හටගත්තේ. ඒ වගේමයි මේ ඇහැ නැති වෙන්නේ කිසිදු ඉතුරු කිරීමක් නැතුවම නැති වෙලා යනවා. ඇති වෙච්ච දේ ඉතුරු කිරිවන් නැති වෙලාම නැති වෙලා යනවා. මේ කිව්වේ ඉතින් ඇහැ කන නාසය දිව ශරීරය කියන සම්මදේ සම්බන්ධව. මේ කාරණාව තමයි මේ කාරණාව සම්මා දිට්ඨියට අදාළ ආරි සත්‍යයක්. ඒ නිසා මේ අපි කතා කරන්නේ සම්මා දිට්ඨිය සම්බන්ධවයි. සම්මා දිට්ඨියට අදාළ කාරණාවන් මේ කතා කරන්නේ. දැන් අපි හිතුවොත් ඔය කියපු කාරණා ටික ගැන මොනවද අපි කිව්වේ? ඇහැ කියන දේ අජ්ජත්තයි කියලා කලින් කිව්වා අධ්‍යාත්මික ධර්මයක් කියලා. ඊගාවට කිව්වා මහා බුද්ධ ධර්මයන් නිසා උපාදාය කියලා. ඊළඟට කිව්වා පෙර නොතිබීම හසගෙන පෙර නැවත නැති නොපිති නැති වෙලාම යනවා කියලා. අවිද්‍යාව තණ්හා කර්ම ආහාර නිසා හට ගන්නවා කියලා කිව්වා. අනිදස්සයි කියලා කිව්වා. මෙන්න මේ කියපු කාරණාවන් මෙන්න මේ කාරණාව මේ අපේ සුදසනාවතුරු පැහැදිලිව කියනවා මෙන්න මේ කියලා දීපු කාරණාවල් මේ සංසාරේ ඉපදලා ඉන්න මිනිස්සයාට දැනගන්න බෑනේ. අපි දන්නේ නැහැ මේ දේවල්. මේවා. මේවා මේ යම් කෙනෙක් හිතනවා නම් වාඩිලා භාවනා කරගෙන හිටියොත් මේ ඔක්කොම මට දැනෙනවා අපේ මම දන්න ගන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා තමයි සුදර්ශන අමරවිස් මත කළ පෙන්වුනේ. මේවා අහලා දැනගන්න දන්නගත යුතු ධර්ම. තථාගතයන් වහන්සේ කියලා දීපු අපි අහලා දැනගත යුතු ධර්මයන් මේවා කියලා. එහෙම නැත්නම් අර පච්චේක බුද්ධත්වයට පත්තු කෙනෙක් වෙනවනේ තමන් ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් බවටපත් වෙනවා. එහෙම වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේවා මේ තථාගත ධර්මයේ කල්යාණ මිත්‍රයන් තුලින් අහලම පරෝපදේශ සහිතවම දැනගත යුතු දේවල් තමයි මේවා. ඒකයි අර ධර්ම සාකච්ඡා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ශ්‍රුතමය වශයෙන් අවබෝධයක් ඇති කරගත යුතුමයි කියලා කියන්නේ ඒකයි මේ කාරණාවල් දැනගෙනමයි ඊගවට භාවනාවක් තුළින් මේවා ප්‍රත්‍යාවශ්‍ය වශයෙන් එකන පිළිසිඳ දැනගැනීම සිද්ධ වෙන්න ඕනේ. ඒ තුලින් තමයි තමන් දැනගන්නේ නැතුව වාඩි වෙලා සමාධියෙන් වලට ඇතුළු වෙන්න පුළුවන් වෙයි නොයෙකුත් විදිහට ධාන වලට යන්න පුළුවන් වෙයි. නමුත් අර අවසාන ඉලක්කයට යන්න මේ ධර්මාවබෝධය දැනගෙන තමයි යන්න ඕනේ කියන කාරණාව උන්වහන්සේ බොහොම හොඳින් ඉස්මතු කරලා පෙන්වනවා. එතකොට දැන් උපාදාය රූප කියන්නේ මහා භූත ඇති තැනක ඒ චිත්ත චෛතසික නිසා ප්‍රකට රූපයක් නේද? එතකොට ඒ ඇතිව ඇති ප්‍රසාදය අල්ලන්න බෑ. ඒක සියුම්ම තියෙන දෙයක්. නමුත් අල්ලන්න පුළුවන් දේ තමයි මහ භූත නිසා ඇතුව දේ. හැබැයි ඒක නෙමෙයි ඇහැ. ඔන්න ඔය තමයි මම තේරුම් නොගෙන හිටියේ. දැන් මේ කියලා මම කල්පනා කරන ඔබ බොහෝ අය නම් මෙතන දන්නවා ඇති. සමහර වෙලාවන් හිටියොත් කරුණාවෙන් මම කියපු දේ මම චන්ද්‍ර අපේස් මහත්මයා කිව්වා වගේ මම වැඩි අභිධර්ම කතා වශයෙන් දන්නේ නැහැ අවංකම කියන්නේ ඒක ඒ වගේම නමුත් මේ අහලා මේ මම කියන්නේ දේ වැරදි නම් හදන්න පස්සේනේ උපාදාය රූප කියලා කියන්නේ මහා භූත ඇති තැනක ඒ චිත්ත සාහිත්‍යක ඇතිවන දේ. මෙතෙන්දී මේ හොඳ උදාහරණයක් පෙන්නනවා මේ බිත්තියක් අරගෙන මේ සුදස්නාමතුරු උදාහරණයක් බිත්තිය පුරාම චිත්තයක් ඇඳලා තියෙනවා කියලා මතක් කරා හිතන්න විත්ති පුරාම චිත්‍රයක් ඇඳලා තියෙනවා කියලා. එතකොට අපි කියලා ඇල්ලුවොත් අපි මොකද අල්ලන්නේ? අපි කියලා ඇල්ලුවොත් අල්ලන්නේ විත්තියද? විත්තිය නෙමෙයි අල්ලන්නේ අපි. චිත්‍රය නේද? චිත්‍රය තමයි අල්ලන්නේ. ඔව්. ඉතින් ඒ වගේ මේ මේ අර කිව්වා ඔය ඒතකොට ප්‍රකට වෙලා තියෙන්නේ ඒ ඒ මහ භූත නිසා ඇතිවෙච්ච தත්වේ. මහබෝධි නිසා ඇතුළ තත්ත්වේ. නෑ සමාන. අභිත්‍ය කියලා අපි ඇල්ලුවොත් ඇල්ලෙන්නේ බිත්තිය නේද? ඇල්ලුවොත් ඇල්ලෙන්නේ බිත්තිය. නමුත් අපිට බිත්තිය පේන්නේ නෑ. බිත්තිය පේන්නේ නෑ. පේන්නේ පින්තූරේ. ගිහල ඇල්ලුවොත් පින්තූරේ අල්ලන්න බෑ. අල්ලන්නේ බිත්තියනේ. ඝනව තියෙන බිත්තිය තමයි අල්ලන්නේ. ඒතකොට ඒක තමයි ඇහැට සමාන කරේ. මේ බිත්තිය. ප්‍රසාදයට සමාන කරේ, උපාදාය රූපයට සමාන කරේ අපිට අර පේනින්න දේ. අතම අපි පේන්නේ පින්තූරේ. විත්තිය වහගෙන ඉන්න පින්තූරේ තමයි පේන්නේ. ඉතින් එන්නේ ඒ උදාහරණයෙන් තමයි ඒ කාරණා පැහැදිලි කරේ. එතකොට මේ ඇහැ ඒ මහ භූතුලෙන් හැදිලා තියෙන්නේ ඇස. නමුත් අර උපාදාය රූප කියන්නේ මහ භූත වලින් ඇතිවෙච්ච ඒ චිත්ත ශාලිසික නිසා ඇති වෙන ප්‍රකට රූපේ තමයි අපි මෙතනදී මේ ප්‍රසාදයේ කියන දේ අපිට අල්ලන්න බැරි වෙන්නේ. එතකොට මේ මේ ඒකෙන් අපිට පේනවා මේ ඇහැ කියන දේ නෝනින් දැනගත යුතු දෙයක් මිසක් අල්ලන්න හැකි දෙයක් නෙවෙයි කියන කාරණාව. ඒ වගේම අපිට මතක් වෙනවා අර ඉදිකට් එකකින් යන්නොත් දැනෙන වේදනාවක්. ඒතේ ඒ ඇති වෙන්නේ වේදනාව සතර මහා භූතය තුවාල වීම නිසා ඇති වෙන වේදනාවක් මිසක ඒ ඇහැ තුවාල වීම නිසා ඇති වෙන මේ කියන්නේ සතර මහා භූතයෙන් නිසා මේ ඇහැ තුවාල වීම නිසා ඇති වෙන වේදනාවක් නෙමෙයි. ඒ කියන්නේ ඇති එතන තුනනම් විඥානයක් ඒක චක්කු විඥානේ නෙමෙයි එතන තුනනම් එතුනේ කාය විඥානය පොට්ටබ්බ විඥානය කියන කාරණාව. ඇහැට යමක්කින් ඇන්නොත් එහෙම ඇති වෙන වේදනාව එතන එතන විඥානය චක්කු විඥානය නෙමෙයි. ඒක කායේ කොටසක් කාය විඥානය කියන්නේ. ඒ දේවල්නම් අපි කවුරුත් කතා කරලා තිනවා කලින්. එහෙමනම් මේ කවදාවත් දැකලා නැති මේ ඇහැ කොහොමද මේ අපි ඇත්තටම අපි දන් දෙනවා කියලා ඇස් දන් දෙනවා කියලා කියුණාත් ඇත්තටම ඒ තථාගත ධර්මයේ කියන ඇහැ නෙමෙයි දන් දෙන්නේ එහෙමනම් නේද? එතකොට මොන ඔය ආකාරයට කොටස් ගණනාවක් අපිට මතක් කරගන්න පුළුවන්කම තිබුණා. ඊළඟට අපි තව තවදුරටත් කල්පනා කරොත් එම ඊගාව කාරණාවන් දැන් අපි දැන් අපි කතා කරා නිදර්ශනයි කියන එක හැකින අල්ලන්න අල්ලන්න බෑ කියන කාරණාව උපාදාය රූප කියන එක අධ්‍යාත්මික කියන දේ ඒ වගේම අවිද්‍යාව තණ්හාව සහ කර්මය කියන දේවල් ආහාර කරගෙන නැතුණා කියන කාරණාව. ඉතින් ඒක නම් අපි කලින් වතාවලත් සාකච්ඡා කරලා තියෙනවා. කෙටි මතක් කරොත් එහෙම මේ කර්මය කියන්නේ අපි නෑදෑයෝ කර්මය කර්මය තමයි අපි පිළිහිටි තින්නේ. හේතුඵල ධර්මතාවයක් නිසා තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ කියන දේ අපි කතා කරලා තියෙනවා. එහෙනම් කර්මය ආහාරය කරගෙන තමයි අපිට මේ ඇහැ කන නාසය කියන දේ ලැබුණේ. අපි පැරණි කර්මෙන් ලැබුණු දායදයක් තමයි ඒක අපි පැරණි කර්මෙන් ලැබුණු දෙයක් හැටියට දකින්නේ. ඇහැ කියන්නේ මේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කොටස. එතකොට හේතුඵල ධර්ම ගැන කතා කරනකොට අපි අර හේතුව ප්‍රත්‍ය කුමක්ද කියලා දැනගැනීමත් වැදගත් වෙනවා. අපිට පුළුවන් මේ සාකච්ඡාවේදී දෙනවත් මතක් කරගන්න. ජයන්ත මහත්මයා මතක් කරයි. අර පොළවත් බීජත් මතක් කළා. එතකොට ඒ සාධාරණ හේතුව මොකක්ද අසාධාරණ හේතුව මොකක්ද කියන කාරණාව. එතකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ ඒවන් වූ හේතු ලෝකයේ තුල බොහෝ දේවල් තියෙනවා. හේතු ලෝකයේ තුල බොහෝ තියෙනවා. නමුත් තමා තුල ඒ ප්‍රත්‍ය නැත්නම් ඒ ප්‍රතිඵලය තමා තුල ප්‍රත්‍ය තියෙනවා නම් තමයි ප්‍රතිඵලය ඇති වෙන්නේ. ඒ තමා තුල ප්‍රත්‍ය තුරන් වෙලා නම් බාහිර කොතරම් හේතු තිබුණත් ප්‍රතිඵලයක් කියන දේ ඇති වෙන්න හේතුවක් නැහැ. ඉතින් ඒ ලෝකෝත්තර මාර්ගයකට අවතීර්ණ වීමට ඒ අවබෝධය ඒ ක්ලේශ ප්‍රහාණය කියන දේ අවශ්‍ය වෙනවා. එහෙමනම් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ එතකොට කියන කාරණාවයි අපි ඉගෙන ගන්නෙ. ඉතින් අපි මේ කතා කරන ඇහැ පිළිබඳ ඇත්ත දැන ගැනීම සම්මාදිට්ඨියමයි. ඒ සඳහා අපිට මේ ඇති උනන්දුව සම්මා වායාමයමයි. ඒ නිසා අපි මේ ඉන්නේ ආජස්ඨාංගික මාර්ගය කියන කාරණාව මතක් කරගන්න වටිනවා. ඉතින් මේ කාරණාවන් ටිකක් මතක් කරගෙන අපි ඇත්තටම කතා කරමු ඇත්තටම ඇහැ කිව්වේ දැන් ටිකක් මමත් ඔය කිව්වනේ ඒ කිමන්ති සූත්‍රය සම්බන්ධ කරගෙන වෙනත් කොටසත් එකතු කරගෙන ඇත්තටම මේ ඇහැ කියන්නේ මොකද්ද ඇත්තටම දැන් අර දන්න දේවල් කියන එකට වැඩිය තම තමන්ගේ හිත බල බල කතා කරන්න පුළුවන් නම් බලමු අපි ඇත්තටම ඇහැ කිව්වේ මොකද්ද ඇත්තටම මොකද්ද මේ මේ කියන දේ අමාරු ඉස්සරක වගේ මේ තමන්ටම අවබෝධ වෙන්න සඳහා තමන් විශ්ම කතා කරන්න උත්සාහ කරමු අපි මේ ඇහැ අපි දැකලා තියෙනවද? ඇහැ කියන්නේ තම මේ කලින් පෙර දැකවලා කවදාවත් දැකපු දෙයක් නෙවෙයි කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න ඕනේ අපි. ඒ කියන්නේ එතකොට ආයේ කවුරුවත් කියපු කියන්න කියන්න ඕනේ නැහැ. ඉතින් දකින්නකොටම ඉතින් ඇහැ මොකද්ද කන මොකද්ද කියලා දන්නවනම් එතනින් එහාට හරි ලේසි කියලා. එතකොට මේ මම එතනින් නතර වෙන්නම් මේ මම ඕනටත් වැඩි කතා කරා.

මමත් මුලදී භාවනා වැඩසටහන ඊළඟට ධර්ම ඉගෙන ගැනීමේදී මගේ මුලදී තිබුණේ වෙන වෙන අදහස් මේ ඇහැ කියන්නේ මොකක්ද දුක කියන්නේ මොකක්ද කියන එක. ඒ වුණාට අපි අර උතුමා සඳහන් කළ පරිදි අපි මේ ධර්ම සාකච්ඡා කරනකොට සූත්‍ර දේශනා ඉගෙන ගන්නකොට මේ සුතමේ ඥානය අපි දිනනකොට මට දැනෙන දෙයක් තමයි අපි මේ අර කුස්කෝප් එකට දෙන්න මේ මේ ફોકસ වෙන ගතියක් තියෙනවා අපි මොකද්ද කළ යුත්තේ කියන එක. ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් දැනගෙන අපි සාමාන්‍යයෙන් මේ එච්චර මේ මේ දැනුම ගොඩාක් දැනගෙන මේ මොකද්ද මේ කරන්නේ අර කරන්නන් වාලේ කරනවා වෙනුවට ටික ටික අර ફોકસ වෙන ගතියක් දැනෙනවා. මොකක්ද අපි කොලෙජ් එකේ කියන එක. ඉතින් මේ ළඟදී මම ආව ධර්ම දේශනාවකදී අර අටුමේ ආනන්දසාන අපි මම හිතන්නේ ඒ දේශන මම දැනග මම ඇහුවා මේ ඒ දවස්වල තථාගතයන් වහන්සේගේ කාලේ එක එක බ්‍රාහ්මණයන් තථාගතයන් වහන්සේ චෝදනා කළා කියලා මේ මේ තථාගතයන් වහන්සේ උච්ඡේදවාදය ගැන කතා කරන මේ තියෙන දෙයක් තියෙන ඉන්න ඉන්න සත්‍යෙ නැති නැති කරන්න හදන උච්ඡේදවාදයක් මේ මේ ඡේද වාග්යයට යනවා කියලා අපෙන් චෝදනා කරනවා කියලා අවස්ථාවේ සතන් වශයෙන් කියලා තියෙන්නේ මම සත්‍යය ගැන කතාවක් කතා කරන්නේ මම කතා කළේම දුක පිළිබඳව දුකේ දුකේ සමුදයක් දුකේ නිරෝධයක් ගැන විතරයි මම කතා කරන්නේ කියලා. එතකොට එහෙමනම් අපි මේ මේ අපි මොනවා කතා කළත් මොන මේ මම මගේ කියලා මේ භවය ගැන කතා කරත් අප ගැන කතා කරත් මොනවා කතා කරත් කතා කරන දුක ගැන. මේ දුකක දුකේ ඇතිවීම සහ දුකේ දුකේ සමුදය සහ දුකේ නිරෝධය ගැන අපි අතෝෂ ફોકસ කළ යුත්තේ. එතකොට දැන් නැවතත් මේ ඔබතුමා කිව් විදිහට ඇස ගැන දැන් එහෙම කතා කරනකොට වශයෙන්ම ඇස අනිලස්සනයි කියන එක ඇත්තටම අපි ඇස කියන එක මෙතෙක් කල් හිතන්නේ මස් ඇස කියන එකයි. මේක අපි අපිට දකින්න පුළුවන් කන්නඩියම මේ කන්නඩියක ඉස්සරහට ගියාම අපිට අපේ ඇස් දෙක පේනවා. ඒක අපි හිතන මේ තියෙන ඇස් දෙක මේ හෝල් එකක් වගේ තියෙන දෙපැත්තේ මේ ඇස් දෙක කියලා ඒ වගේ අවබෝධයක් තියාගත්තට මේ ඇහෙන් ඇහෙන් මේ දකින දේ අපි ඇත්ත වශයෙන්ම මේ දැකීම දැන් මේ ඇහි සිදුවෙන මේ රූපයක් ඇහැට වැටිලා එකපැත්තේ ඡායාවක් වෙනක ඒ ඒ දෙයම අතවශ්‍යම කැමරා එක්ක ලෙන්ස් එක්කම ඒ දෙයම සිද්ධ වෙනවා. එතකොට හිතනයි මෙතන වෙනස අතවශ්‍යම මෙතන අපි කැමරා එකට යම්කිසි රූපයක් වටනහම කැමරා එකේ එතන කිසිම ජජ්මන්ට් එකක් නැහැ. ඒකේ හොඳ නරක බැලෙන්නක් නැහැ. එතනින් එහාට දෙයක් සිදු වෙන්නේ නැහැ. එතනින් එහාට සිදුවිල්ල කැමරා එකක් තුල ඇති වෙන්නේ නැහැ. ඒක දැක්ක කැමරා එකට වැටුණ දෙදී එතනින්ම නවතිනවා. ඒකට ඇහැට දෙයක් වැටුනහම ඇහැ රූපයක් වැටෙනවා. මෙතනින් ඇති වෙන චක්කු විඥානයේ නිසා අපි තවදුරටත් අර මඤ්ඤණාව ඇති කරගෙන තව තව සිතිවිලි ඇති කරගන්නවා. එතකොට අපි සාකච්ඡාව පිළිම ස්පදගෙන සමා වෙනවානේ. අපි දැන් අර අපි සාමාන්‍යයෙන් උදේ සාකච්ඡාවල කරනවා වගේ එක එක අවස්ථාවදී එක එක කියාගෙන කියාගෙන යනවට අමතරව කතා කරනකොට ගැළපුණ නැත්නම් හරි තේරුණ නැත්නම් හරි මග නතර කරලා අහන්න ඈ. ඒක අපි ආරු කට්ටිය තුලා මට මේ සාකච්ඡාවක් වගේ දැන් ඇහැට වැටිච්ච එක මං කියලා කිව්වනේ. ඇහැට වැටිච්ච එක මං කියලා කිව්වේ මොකද? මම කියාගෙන එන්න හදන්නේ මේ ඇහැට වැටෙන දෙයක් නැහැ කියන එක මම එතෙන්දී මම මම මගේ අවබෝධයට මේ පොඩක් වෙනස් වෙනවා ඇහැට වැටිච්ච ගම යම් කිසි දෙයක් ඒ ගැන ඔබතුමා කොහේ හිතනවා කියලා දේවල් එතකොට ওই මගේ මම කලින් හිතුව විදිහට සමාන්තරයි අදහස මම කියන එක ඇහැට වැටෙන්නේ නැහැ ඒ ඇහැට වැටෙන දෙයක් නැහැ මගේ ඇහැ ඇති වෙනවා ඒ ගමන් ඇහැ නැති වෙනවා අනේ අවබෝධයට ගන්න තමයි මම උත්සාහ කරන්නේ සමාවෙන් හොඳයි අද මහත්තයා ඔබතුමා වැරදි කියනවා නෙමෙයි අපි අර ටිකේ කල්යාණ මිත්‍රයෙකු තුළ අපි එක්කන කතා කරගන්න බලන්නේ මොකද්ද මේ කියන එකනේ දැන් ඒ දැන් මම අර මෙතන කිව්වේ ඒ ඇහැ කියන දේ මගේ මේ ඇහැ තියෙනවා හැට යමක් ගැටෙනවා වැටෙනවා කියන කතාව නෙමෙයි මම දැන් ඉස්මතු කරගන්න බලන්නේ ඒක මම හැබැයි ඔබතුමා ඔක්කොම කියනවා නම් එහෙමම තමයි බලන්න ඕනේ දැන් මම කිව්ව කතන්දර වැරදි කියලා අපි තවදුරටත් ඒක කතා කරමු. මම කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ මංගා මේ මස් කුඩියක් තියෙනවා. මේ මස් කුඩි මැද බෝලයක් තියෙනවා. ඒකට ලොකු හැකියාවක් තියෙනවා. ඔක්කොම හරි. නමුත් තථාගත ධර්මයේදී ඇහැ කියලා කිව්වේ ඒකට නෙමෙයි. ඒතකොට මගේ මේ ඇහැට මකුත් වැටෙනව නෙමෙයි. බැලුවම. සමාවෙන්න. ඒ කියලා මම කියනවා. දැන් ඔබතුමා කියපු දෙයට ඔබතුමාට කියන්න පුළුවන් ඔබතුමා අදහස් කරේ ඒ දේ වෙන්න පුළුවන් කීවේ අර විදිය වුණාට එහෙම නැත්නම් මම වෙනසක් තියෙනවා නම් කියන්න හොඳයි. අපි අර ප්‍රගල්ප ගතිය මතු කරගෙන හරි කමන්නේ නැහැ. අද සාකච්ඡා ඒ විදිහට ඉස්සරහ යමු ටිකක් කතා කරනකොට තේරුම් ගන්න අපි කියමු. හොඳයි යාළුවා. බොහොම සුදුයි මම කැමති ඔබතුමාගේ දැන් මේ අප්‍රෝච් එක මම කැමතියි මොකද ඒක අර ටිකක් අපි අර සාමාන්‍යයෙන් අපි අර කියවගෙන යනවට වැඩිම සාකච්ඡා මාර්ගයෙන් ඒක කතා කරන හොඳයි කියලා මට තියෙනවා මම අත්වශයෙන්ම අර කතා කරන්න හැදුවේ අපි මම අර අපි මම මුලින් හිතාන හිටියේ ක්‍රමයේ මේ ගැන පොඩි මේ මේ අපි පොඩි උදාහරණයක් වශයෙන් මම කතා කළේ මස්සස ගැන මම හිතන්නේ ඉතින් දැන් ඔබතුමා කිව්ව දේ හරි ඇහැ කියලා දැන් ධර්මානුකූලව අපි කතා කරනවා නම් ඇස කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අපිට පේන ඇස නෙවෙයි දැන් එහෙම බලනවා නම් මේ ඇස ඇස කියලා තෝසෙම දැන් මේ ඇසේ අනිත්‍යතාව ඇස දුකයි කියලා කිව්ව එකෙන් එතන අදහස් කරන්නේ ධර්මානුකූලව බලනවා නම් අර මම මගේ දැනුම හැටියට නම් අර ඇසෙන් ප්‍රසාද රූපය කර්මානුකූලව ඇතිවන ප්‍රසාර රූපේ නිසා මේ ඇසට ඇසට වටින රූපේත් කාර කැමරා එකට වටින රූපෙත් අතර වෙනස සඳහන් කරන මගේ සඳහන් කළේ. ඉතින් එතන දැන් එහෙමනම් මේ සාමාන්‍යයෙන් ඇසට වටින ඇසට රූපයක් වැටුනහම එතන ඊට පස්සේ ප්‍රසාර රූපේ ඇතුලේ නිසා ඇතිවන චක්කු විඥානය නිසා චක්කු චක්කු ධාතුවත් රූප ධාතුවත් එකතු වෙන නිසා චක්කු ඇතිවන චක්කු විඥානය නිසා අපිට තවදුරටත් සිතිවිලි පහළ වීමේ අර මඤ්ඤණාවෙන් සිතිවිලි පහළ වීමේ අවස්ථාව ඇති වෙනවා. එතකොට ඒ ඒ ඒක තමයි මේ මේ අපිට දුක වශයෙන් ගන්න වෙන්නේ මොකද ඒක දුකට හේතු මේ සංසාර දුකට හේතුවක් වෙනවා. ඒ ඒවදී ඒ විදිහට සිතිවිලි පහළ ලෝභ දෝෂ මොහ වැනි අකුසල් පහළ ඇති වීම නිසා ඇති වෙන බහනකම ඒ එතන තියෙන ආදීනවේ අපි තේරුම් ගත යුතු වෙනවා. ඒක ඒක සමායම් ගන්නයි මම හිතන ප්‍රවිෂ්ඨයක් වශයෙන් කල්පනා කළා. ඒක සංකල්පවලදී මේ තුමා සමාගමට අපිට ඇහෙන් දැක්කහම දෙයක් අපි හැම වෙලාවෙම හිතන එකන දෙයක් තමයි මේ ඇහෙන් දකින්නේ ඒ දේ එතන ඒ දේ එතන තියනවා කියන එක. නමුත් අත් වශයෙන්ම අපිට එතන තියෙන දේ නෙවෙයි අපිට අපේ විඥානයට අහුවෙන්නේ එතන අහුවෙන්නේ අපි ඇතිවන සංඥාව. ඉතින් අපි තියෙන දේ ගිහිල්ලා අල්ලන්න හැදුවොත් එහෙම එතනදී ඇති වෙන ඇති වෙන්නේ කාය විඥාන. එතකොට ඒ අපි දකින දේ අපි ඇහෙන් දැක්ක දේ නෙවෙයි අපි ගිහිල්ලා අල්ලනකොට අල්ලන්නේ එතන ඇතිවෙන කාය විඥානයක් අත දැක්කාම ඇතිවෙන්නේ චක්ක විඥානය කියන එක. ඉතින් මේ මේ ඒ ඒ විදිහට මම දැන් ටික ටික තේරුම් ගන්න යන්නේ අපි අර මුලදී තිබ්බ සාමාන්‍ය අවබෝධය ඇතිය යම් කිසි අර මේ ගැඹුරු අවබෝධයකින් මේ ඇහැ මොකද්ද කියන එක අපි තේරුම් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම තව ටිකක් කතා කරන්න ප්‍රශ්න කාමනාරි අහන්න තියෙනවා නැත්නම් අපි සාකච්ඡාවට යොමු වෙනවා නැත්නම් හොඳයි තේරුණා ඒක තමයි බොහොම බොහොම බොහොම හොඳයි අපි මේ අපි ඒක තමයි මම හිතන්නේ අපි මේ මේවම කියනවා අපි ඊට පස්සේ පෙර කර්ම ලැබුණ එකට මේ අපි අපේ අවබෝධය පහසුව සඳහා දැන් අපි ඇහැ කියනකොට හරි ඇහැටම ඇහැ කියමු කතාගත ධර්ම කියන එකටම ඇහැ කියමු මේකට නිකම් වෙන මොකක් නමක් දාගමුකෝ මාස්කොඩ මැද තියෙන මේකට මේකක් ඕන නමක් දාමු අපි මේ කියන වචනේ යොදනකොට මේ සාකච්ඡා විදිහට තුලවත් අඩු ගන්න. ඒකට අපිට පැටලෙන්නේ නැහැ. අපිට ඉගෙන ගන්න යන්නේ මොකද්ද ඇහැ අනිත්‍යයි කියනකොට බුදුහාමුදුරුවෝ බලන්න කිව්වා හැක් තියෙනවනේ. අන්න ඒ ඇහැ මොකද්ද? ඒකට අපිට ලේසි. අපි ඉදිරියේ භාවනා කරනකොටත් චක්කු අනිත්‍යයි කිව්වා මේ මොන මොක අනිත්‍ය මොකද්ද කියන දේ. එතකොට ඒ ඇහැ ගැන කතා කරමු. අපි දැන් ඇහැ ස්පර්ශුණායින් පස්සේ ඇති වෙන විඥානය වගේ වෙනි දේවල් වලටත් අපි නොයක්තිමු. මේ මොකද අධ්‍යාත්මික ආයතනය කියන එක මහා ලොකු එකක් නේ. ඒ අධ්‍යාත්මික ආයතනය කියන කොටස අපි දන්නවා තුනක් එකතු වෙනම සම්පස්සේ පව ඇති වෙන්නේ. එච්චර යොදුරට යන්න ඕනේ නැහැ. බාහිර ආයතන හයක් පැත්තක තියෙනවා. ඒ අදාළ විඥාන ටිකක් පැත්තක තියෙනවා. සම්පස්සේ පැත්තක තියෙනවා. මේ ආයතන හය. කියන දේ මොකද අපි තේරුම් ගන්න නැහැ. අපි සමායන බහුතර එයා ධර්මයේ කතා කරන්නේ තේරුම් ගන්න නැහැ. ඕක තමයි තේරුම් ගත්තේ ඇති නම් තේරුම් ගන්න අපි නැහැ මේ ආයතනය කියන දේ. සාමාන්‍යයෙන් එතකොට මේ ආයතනයේ කියන දේ තේරුම් ගැනීම සඳහා අපි ආයතන ගැනම කතා කරනවා. ආයතන කොටස් ගැන මේ කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට අපි කතාව තුළ අපිට මඤ්ඤණා කියන වචනේ දේශපතු කරන්න පුළුවන් අපි. මඤ්ඤණා කියන කියන වචනේ මොකද අපි පසු විචාර ඉගෙන ගත්ත මඤ්ඤණා ගැන. ඒ වචනේ යොදාගමු. ඒකත් තව තවත් ඉගෙන ගමු. මොකද මඤ්ඤණා කියන එකත් අපි පසුගිය සුවාන දෙකක් කතා කළා. ඒ කතාව තුළින් අපිට තව තවත් දැනගන්න පුළුවන් වෙයි. ඒක යොදා ගන්න විදිය. එහෙනම් ගෞරවයෙන් චන්ද්‍රප්‍රේස් මහත්මියට වෙන. කරුවන් සරණයි දලුවත් මහත්මයා ඇතුළු සියලු දෙනාටම මම නම් එච්චර දක්ෂ නැහැ මේ විස්තර කරන්න දේවල්. නමුත් ඔය ඇස කියන එක මේ මට තේරෙන මට නම් ලේසි ටිකක් ටිකක් මට පහසුයි තේරුම් ගන්න අභිධර්ම ක්‍රමයේ සිතක් උපදින හැටි උපදින ක්‍රමය දැනගත්තාම මේ ඒ හැමතිස්සෙම ඕනෑම ප්‍රසාද රූපයකට කොයි වෙලාවෙ වුණත් අරමුණක් ඒක වැටුණා මේක අපි කරන එකක් නෙමෙයි දැන් මේ විලක විලක වුණත් වතුර හෙලවෙන්නේ නැත්තම් මේ රූපයක් ඒකේ ඡායාව පේනවා. ඒ කියන්නේ කවුරුවත් විලේ ඉඳලා නෙමෙයි කරන්නේ. කවුරු කෙනෙක් නැහැ. ඒක වෙන දෙයක්. ඒක ස්වභාව ධර්මයෙන් යම් කිසි දෙයක් මේ දීප් රදර මේ ප්‍රසාද රූපේ වගේ හරි ෂාප් මේ ෂාප් නෙමෙයි. ඒකට කියන්නේ හුඟක් මේ මිර එකක් වගේ තියෙන තැනකට වැටුනහම ඒක වෙන දෙයක් ඒක. ඒ වගේම තමයි අපේ මනසට හැමතිස්සෙම පතිත වෙනවා. රූපයක් පතිත වෙනවා මානසිකාරය නැත්තම් අපිට තේරෙන්නේ නැහැ. මානසිකාරය තියෙනවා නම් තමයි එතන අපි රූපයක් මලක් දැක කියලා තේරෙන්නේ. ඒ කියන්නේ දැන් අර ඉතරීතිය ගන්නවා නම් හැට රූපයක් පතිත වුනහම භවං අතීත භවංග තිබලා ඉතින් භවංග චලනය වෙනවා. ඒ කියන්නේ සෙලවිල්ලක් වගේ වෙනවා. ඒ කියන්නේ අර අර රූපේ වැටුණායි කියලා යම්කිසි දැනීමක් දැනීමක් එනවා. ඊට පස්සේ ඊට පස්සේ ඒක භවංග පච්ඡේද එහෙම වෙලා පංචද්වාරා වර්ජන සිත කියන එක අන්න ඒතර තමයි මානසිකාර්ය කියලා එන්නේ. දැන් අපිට නිදාගෙන කවුරු හරි නිදාගෙන මිනිසෙක් ඉනවනම් යම් මොකක් හරි සබ්ජෙක්ට් එකනවනම් පොඩ්ඩක් හෙල හෙල වෙලා කල්පනා කරනවානේ කොහෙන්ද මොකද්ද මේ උනේ කියලා. අන්න ඒ වගේ. ඒ වගේම මකුළු මකුළු දැලක් තියෙනවනම් මකුළුවා මැදට වෙලා ඉන්නවනම් කොහේ හරි මකුළු මකුළු දැලේ අපි කියමු මකුළු මකුළුවක් තමයි හිත. මකුළු දැලේ තියෙනවා මේ ඇස කනාසය දිව ශරීරයේ දිව ඔව්. ඒ ඒකෙන් මොකක් කොහේ හරි ඇහැ හරි එළවුණා නම් මකුළුව දන්නවා ඇහැ අන්න අන්න ඇහැ ඇහැට යනවා හිත. අන්න ඒ වගේ අපිටත් මේ ඇහැට රූපයක් ගැටෙනකොට මේ මානසිකාරය යොදලා මානසිකාරය ඒ කියන්නේ පංච ධාරාවක් දෙන හිත එතනින් තේරුම් ගන්නා මේ ඇහැට එතකොට චක්කු විඥානය කියන එක උපදිනවා. ඉතින් මේ ඒ චක්කු විඥානේ ඉපදින්නේ කරන කෙනෙක් නැහැ. නමුත් ඒක වෙනවා. ඒක ඒක වෙන දෙයක්. මානසිකාරණම් දැන් මැරිච්ච මිනිහෙකුටත් ඕක වෙනවා. නමුත් මානසිකාරය නැහැ. ඒක නිසා එයා එයාට තේරෙන්නේ නැහැ. අපිට මේ මානසිකාරය ආවට පස්සේ තමයි අර මේ රූපය චක්කු චක්කු ප්‍රසාදයට වැටිලා වැටුණා කියලා තේරීමක් ඇති වෙන්නේ. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ ඔය ඒක නම් ඉතින් කෙනෙක් නැහැ. ඒක මම මගේ භාවනාවෙන් දැකලා නෙමෙයි. නමුත් සාමාන්‍ය සුතමේ ඥානේ සාමාන්‍ය ඉස්සරට වඩා මට තේරෙනවා මේ මේක නම් මේ කරන කෙනෙක් නෙමෙයි. අර සුදසන හාමුදුරුවෝ කියලා කිව්වා මේ ගෙයි මේ ගේ ඇතුළේ කාමරයක් ඇතුළේ ඉන්නවා එයා තමයි හිත. ඉතින් ඔය ජනෙලට ගහනවද දොරට ගහනවද කියලා අන්න ඒ වගේ ඒ දැනෙන්නේ ඒ මානසික එතන ඒ පංචද්වාර වාද්‍ය සිතෙන් තමයි ඒක හොයලා බලන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඉතින් අදාළ ආයතනයේට මේ ඒ කියන්නේ චක්කු විඥානය හරි ඊට පස්සේ එහෙම ඇති වෙනවා. එහෙම කියලා ඉතින් මම තේරුම් අරගෙන තියෙන්නේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි බොහොම පිං. මම මම මම අතන මම හිතනවා ඔබ මේ කියපු දෙම මටත් කියන්න පුළුවන් මේ ඔය මේ මම කියන්න මට පුළුවන් කම කියලා කියනෝ නෙවෙයි මම කියන්නේ ඔබතුමී කියනවා ඔය අභිධර්මයේ තියෙන සත්‍යතාවය සහ වැදගත්කම ගැන ඉස්මතු ගන්න මම මේ වචන කියන්නේ ඔය වචන නැතුව ඒ කියන්නේ අභිධර්මෙන් පැහැදිලි කරලා දීලා තියෙන ලොකු ධර්මයන්නේ ගැඹුරුම ධර්මයක් නේ මේ තේරුම් ගන්න මම වගේ කෙනෙක් අභිධර්මය දන්නේ නැහැ නමුත් මේ මම කියන්නේ අපි අභිධර්ම දන්නේ නැති අයටත් තේරුම් අරගෙන මොකක් හරි කියනනම් ඒ දෙයම තමයි තථාගත ධර්මයේ අභිධර්මයේ කියලා දෙලා තියෙන බලන් ගියන් පස්සේ අභිධර්ම තේරුම් ගන්න උත්සාහ කරනකොට පේනවා මොනතරම් වැදගත්ද ඒ අභිධර්ම අපි දන්නවා නම් කොච්චර ලේසිද මේ මේ අපි මේ බොහොම අමාරුවෙන් ඉගෙන ගන්න හදන දේ ඉගෙන ගන්න කියන කාරණාව. ඒක හොඳටම තේරෙනවා මේ පැහැදිලි කරලා දෙනකොට. මොකද දැන් ওই දේවල් නොදන්න නොදෙන අපි මේ අපි දන්න විදිහට අදන්පුන එක ගා හොයන්න හදන්නේ toy ටිකමයි බලන් ගියන් පස්සේ. මේ එහෙම කිව්වම හරිද චන්ද්‍රප්‍රේස් මහත්මයා මම මේ කිව්වේ අපි දැන් දැනගැනීමේ වැදගත්කම මම ප්‍රතික්ෂේප කරන්න යන්නේ මේක අවදාවත් මට බැරි වුණාට. ඒක මේ මේක දැනගන්න මොකක් හරි දෙකින් දෙන්නේ නැහැ මට අපි දැන් දැනගන්න නමුත් මම හිතන්නේ ඒක මේ බොහොම ප්‍රයෝජනවත් ඒ කාරණා ඉස්මතු කිරීමේ ආකාරයට. බැලුවත් මහත්මයා අභිධර්මයේ ඇත්ත වශයෙන්ම හරි ලේසි අභිධර්මයේ අමාරු නැහැ. අභිධර්මයේ ඒ කියන්නේ තව කඩල සාමාන්‍ය එකක් තව කඩලා කඩලා පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා පුංචි කරලා අපි මේ නොදන් දන්න මනුස්සෙන්ට අභිධර්මය ඕනේ නැහැ. නොදන්න අයට තමයි අභිධර්මය ඕනේ. අභිධර්මය ඉගෙන ගත්තා ඒ මට තේරෙන්නේ මම කියන්නේ. ඒක දැන ඒක ඉගෙන ගන්න ටිකක් කාලයක් අරගෙන හරි ඉගෙන ගත්තොත් මේ හරි ලේස් ඒක ඒක හරි ලේසි. අනිත් උඩට වැඩිය හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මොකද ඒක හොඳට අර පුංචිට පුංචිට පුංචිට පුංචි කරලම පුංචි තනින්ම එන නිසා. ඒක ඒකද වැදගත්කම තියෙන ඒක ඒක හරි විදිහට ගන්න පුරුදු වෙන්න ඕනේ. අපි කියන්නේ අපි දන්නවා පෙර අතීතේ අපි ධර්මය ගැන ගොඩාක් කතා කරලා ඒක අපි දැන් ප්‍රතික්ෂේපුනේ ඒකයි. මොකද කට්ටිය මේ වචන වලට යට වුණා නම්බර්ස් වලට යට වුණා වගේ හරි අංක තියෙනනේ. 32යි අර කරන එක කියලා කොහොම ඒ වට යට වෙලා මිනිස්සු මේ පැත්තට යමු නම් නිසා ඒ තුලින් ධර්මයේ දැකලා Tamanට යොදා ගැනීම අතපසුනා කියලා කට්ටිය කියන්නේ. ඉතින් නමුත් අපි ඉංග්‍රීසි නෑ කවුද ධම්මගවේෂාමුදුර කවුද මේ මෙතන දැන් අපි අහන බුද්ධිස් ටීවී කියන්නේ තරුණාමුදුර මේ ගුරුවත්තු ඒ ආමුදුරුත් දවසක් පැහැදිලි කරා බොහොම හොඳට මේ දැන් අපි පරමාර්ථ ධර්මයේ දකින්න නම් තියෙන අභිධර්මයේ තමයි පරමාර්ථ ධර්මයේ නම් අභිධර්මයේ තුලින් තමයි දකින්න ඕනේ කියන කාරණාව. ඒකව හරි හොඳයි. ඉතින් හොඳයි. ඉතින් ඒ ඒ එසේ නමුත් මම විශ්වාස කරනවා අභිධර්ම නැතුව වුණත් තම යම් කිසි කෙනෙකුට උත්සාහයෙන් ධර්මයෙන් දැනගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව. ඉතින් අද මේ කතා කරන්නේ අපි ඇස එහෙම නැත්නම් කන නාසය කිය එහෙම නැත්නම් මනස කියන එකත් අපි ටච් කරලා තමයි කොහේ ඉලාරි මේ කිව්වා වූ අභ්‍යන්තර ආයතනය අජත්ත වෙච්ච වූ ආයතනය අනිත්‍යයි කියලා දෙයි. දුකයි කියන දේ බලන්නේ කොහොමද කියන්නේ ඊට ඉස්සෙල්ලා අපේ ආයතනය මොකද්ද කියන දේ දැනගන්න. මොකද අපේ මූලිකම කතාව උනේ අපි මේ මෙතුවක් මෙතුවක්කල් බොහෝ අය අපිත් ඇතුළු අනිත්‍ය දුක යනාත්මයි කියලා මේ අභ්‍යන්තර අතර දැක්කේ හරි ආයතනය නෙමෙයි කියන තැන ඉඳලා තමයි මේ කතා කරන්නේ. එහෙනම් මොකද්ද මේ හරි ආයතනය කියන දෙයට? ඉතින් දැන්ටමත් කාරණා ගොඩාක් ඉස්මතු වුණා. ඒ ගැන අපි තවත් කතා කරමු ටිකක්. චන්දත් සාර මහත්තයට පුළුවන් ඉතින් මේ අතරතුරම කරුණාකරලා අනිත්‍ය කවුරුත් නෙවෙයි මේ එක එකනාගේ අවස්ථාව දීලා එක එකනා තම තම දන් ටික දීලා ඉවසලා ඉවර කරනවා නෙමෙයි අපි මොකක් හරි දෙයක් තියෙනවා ඔය කියපු දෙලින් මට ඔක තේරුන්නේ නැහැ නේ මං මං හිතන්නේ ඔහොම නෙවෙයි කියලා එහෙම කියන්න කරුණාකරලා අපි යාළුවෝ ටිකක් අද ඉන්නේ මේ කල්ලාගේ මිතු ටික එහෙම එහෙම කියමු හොඳද චන්ද්‍ර සර්වන් සර්ණයි සිල්දනාටම මම එකඟ වෙනවා මේ අර කලින් කතා කරපු මහත්මිය සංග මස්මය සූබේක මේ කියන්නේ ඇහැ ස්වාමීන් වහන්සේ දේශනා කර ඇහැ අනිදස්සනයි කියලා. දැන් ඒක වශයෙන්ම දෙලයක කරනාසේ නාසේ කියන වකට මේ බැලුවහම ධර්මයේ පැත්තෙන් නෙමෙයි සාමාන්‍යයෙන් බැලුවත් අපිට ඇහැ පේන්නේ නැහැනේ කණ්ණාඩියක් ළඟට යන්නේ නැත්නම් අපේ ඇහැ කන නාසය බලන්නේ ඉතින් දැන් රූපයක් අර ඇහැට ආපාරගත වුණහම ඒ රූපය අපිට අර ෂණ මාත්‍රයකින් නිකන් නිකන් සුදක් දැක්ක වගේ සිද්ධ වෙන්නේ ඊට පස්සේ අපි ගන්න ඒක දෙනවා මේ කියන්නේ මනෝ විඥාණයට. නමුත් ඇහත් රූපයක්වත් අපිට දකින්න බෑ කියන එක තමයි මම හිතාගෙන ඉන්නේ හේතුව. මේ තරම් වේගයකින් වෙනස් වෙන දේ කොහොමද අපි දකින්නේ? අපි දකිනවා කියලා අපි මේක ඒක ධනව තියෙන නිසා පිළිගන්නවා. නමුත් ඒ දැක්කයි කියන රූපේ නම් කවදාකවත් නැවත දකින්නත් බෑ. අපි ඇත්ත වශයෙන්ම අපි හරියට දකින් දකින්නෙම නැහැ. ඒ ඒ තරම් වේගයෙන් මේක වෙනස් වෙන්නේ. දැන් අර කිව්වා වගේ අපි හිතමු මේ කියන්නේ බදපු මේ හුඟක් දැන් දකින්න තියෙනවානේ මේ කියන්නේ ගෙවල් වලට හොඳට මැදපු මේ සිමෙන්තියක් හරි ඒ වගේ මොකක් හරි දෙමඩ දාලා තියෙන නැත්නම් හොඳ මැදපු පිටියක් ඒ පිටිය ගාවට ගිහාම අර රූපේ වැටෙනවා රූපේ වැටුණට ඒකට එතන දැකීමක් කියලා කියන්න පුළුවන් නැහැ එතන බැරි අර විඥානය කියන එක මිනිස් සිතට මේ කියන්නේ නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවානේ රූප කියන වලට එකක්වත් තේින් කරන්නේ දැනෙන්නේ නැහැ නාමයෙන් තමයි මේක අල්ලන්නේ එතකොට එතන නාමය කියන එක නැහැ නාමය කියන එක එකතු වුණොත් තමයි දැක්කා කියන එක දැක්කා අහුණා කියන එක නැත්නම් අර තව උපමාවක් දෙනවා කියලා ඒක ගහක් වැටුනහම ඒ શબ્દે શબ્දයක් තියනවාද කියලා. શબ્දය අහන්න කෙනෙක් ඉන්න ඕන. විනා කියන්නේ මෙතන සම්මුති වශයෙන් මේ මේ පංචස්කන්ධේ පංචස්කන්ධයට ඒ එතකොට ඒ අවස්ථාවේදී එතන පංචස්කන්ධයක් සතෙක් හරි සතා කියන්නේ පංචස්කන්ධයක් තමයි කුටි කුඹිය කියන්නේ පංචස්කන්ධයක් හිතියොත් තමයි ඒ શબ્දය ඇහෙන්නේ නැත්නම් શબ્දේ ඇහෙන්නේ නැහැ ඇහෙන්න හේතුව මේ කියන්නේ සත්‍යය කියන එක්කෙනා දැන් සත්‍යය කියන එක්කෙනා බුදුරජාණන් වහන්සේ තේරුම් කරලා කියන්නේ රාගයත් ද්වේෂයෙන් යමක් අල්ලාගන්නේ ප්‍රය පුද්ගලයාය කියන්නේ කියලා හිතන. නැත්තම් බාහිර තියෙන මේ දේවල් කියන්නේ සංස්කාර දේවල් සියල්ලක්ම සත්‍ය වෙන්නේ අර සත්‍ය කියලා කියන්නේ ඒ නම දෙන්නේ අර හඳුනා ගැනීමේ ශක්තිය තියෙන්නේ සත්‍යයට. ඉතින් මම හිතන්නේ අපි කිසිම දෙයක් දකින්නේ නැහැ. අපිට දකින්න බෑ. ඒක මුඛාන්තරට හිතාගෙනම යන්න ඕන. මොකද්ද මම දැක්කේ? දකින්න පුළුවන්ද මේක මේ තරම් ඉක්මනට වෙනස් වෙනවා නම් මම මේ ප්‍රසාද රූපේ කියන එක මේ සත්‍යය තුළ තියෙන ප්‍රසාද රූපේ කියන එකත් වෙනස් වෙනවා නම් රූපේ කියලා බාහිරව අපි බලන රූපයත් ඒ ෂණයෙන්ම වෙනස් වෙනවා නම් මොකද අපි දකින්නේ? අපි දකිනවා නෙමෙයි ඒ ෂණයට අර ඇස ගැටීමෙන් අර පළවෙනියෙන්ම එනේ ඒ විඥානය කියන එක එක ෂණයයි. ඒක මනසට ගන්නවා. ඊට පස්සේ අපිට මනසින් අපි බලනවා අපිට ඕන හැටියට ඒක හදනවා අපි. එක එක්කෙනාට ඕන හැටියට මම හිතන හැටියට නෙමෙයි තව කෙනෙක් හිතන්නේ. අන්න ඒ කාර්යයක් තමයි මම නම් මේ දකින්නවා, අහනවා, දැනෙනවා කියන එක තේරුම් අරගෙන තියෙන්නේ. තේරුම් ගන්න. හොඳයි. බොම් පින්. මම තවත් දෙයක් කියලා මම එහෙනම් බලමු කොහොමද කියලා. අපි මේම හිතුවොත් දැන් අපි ඇහක් ඇතුණා කියවුවම ඇතු ඇහක් ඇතුණා කිව්වම මම ඉස්සරහට යනවා නේද? දැන් අපි දැන් සංසාර ගමන ඉවර කළා කියන කිව්වම මට නැවත ඇහක ඉදීමක් නැහැනේ. ඇහක් නැහැ. කනක් නැහැ, නාසයක් නැහැ, දිවක් නැහැ, අධ්‍යාත්ම අධ්‍යාත්මික ආයතන මොකුත් නැහැ. මගේ භවයේ ඉවර නැහැ. මම භවයක් හඳුනා මම සංසාර ගමන යනවා කියන්නේ මම හැක් හදාගත්තා. කනක් හදාගත්තා, නාසයක් හදාගත්තා. ඒ ටික හදාගත්ත කින්ද තමයි මේ භවයක් හදාගත්තා කියන්නේ. එතකොට තථාගත ධර්මයේ කිව්වා මේ ඇහැ කියන දේ නොතිබීම හටගෙන නැවත ඇති නොවන විදිහටම නැති වෙනවා කියලා. ඊළඟට ඊගවශනේ නොතිබීම නැවත හට ගන්නවා. ඊගවට නොතිබීම නැවත නැති නැති නැති මොහොත් ටිකක් කරන්න නැතුව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ওই විදිහට ඇහැ ඇති වෙනව නැති වෙනව කියන සත්‍ය තමයි තියෙන්නේ. කොහොමද මේක වෙන්නේ? කොහොමද මම මේ මොහොතේ ඇහක් හදාගන්නේ? මේ මොහොතේ මම ඇහක් හදාගන්නේ කොහොමද? මගේ තියෙන මේ මම ඉස්සෙල්ලා කිව්ව වෙන වචනයක් කියනවා කියලා මම ඒක නිකන් මේ කළු මස්කුලිය කියලා දැන් කියන ඒ මේ ශරීරයේ තියෙන මේ කළු මස්කුලිය තේ හැකියාවක් තියෙනවා ඒක ධාතු ස්වરૂප ඒකේ ධාතු ලක්ෂණයක් තියෙනවා ඊට ඒ ඉස්සරහින් යන ඊට ඒ ඉස්සරහ ඇති යම්කිසි වෙනත් දෙයක් ග්‍රහණය කරගන්න. ඒතකොට ඒ දෙයක් යම්කිසි දෙයක් ග්‍රහණය වුණාම අර කඩින් කඩ කිව්වා වගේ ඒ ඒ දෙම මම හඳුනා ගන්නවා සංඥාවෙන් මේ මොකද්ද ඒ කියලා. හඳුනාගෙන ඉතින් මම මේ දෙයට මගේ පෙර දැනුමත් එකතු කරගෙන මම මේ දේ හොඳයි කියලා හිතනවා. මේ දේ හොඳයි කියලා හිතනවා. මේ දේ හොඳයි කියලා හිතුව හිතපු හිතපු ගමන් මම හිතනවා මේ දේ මට තිබුණොත් හොඳයි කියලා සුඛයි කියලා අරගෙන අරගෙන ඒක ඒක ගත්තොත් මට හොඳයි සුඛයි. මට ඒක ගත්තොත් මට හොඳයි සුඛයි කියලා හිතන්නේ හොඳයි. ඒක ලාභයක්. ඕක අපි අපි ඒකට කියන්නේ ඒකෙන් තමයි ලාභයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ලාභය සඳහා මම මගේ පවත්වනවා. මම නැවත හැරලා බලනවා යම් දිහා. අපි කිව්ව ඥාන වේගය කියලා ඉස්සර. බොහොම ලස්සන. අම්බ ගෙඩියක් දැක්කා කියලා ඉතින්. ඉතින් ඒක මම ඇහැ පවත්වනවා මේ ගැටිච්ච දේ හොඳයි සුභයි සුඛයි කියලා ගත්ත නිසා. ඒ වේදන සුඛ වේදනාවක් ඇති වුණා. ඒක මට ලාභයක්. ඒ ඒ ලැබුණා වූ ලාභය පැවැත්වීම සඳහා මම හදාගත්තා. කන කනත් එහෙමයි. ওই දේ බොහොම හොඳට ගැළපෙනවා බව ආශ්‍රය කියන දේ ජයතු මහත්තයා පිනත් යනවාදී මම මේක කිව්සර කිව් කතා කියන කතාව නිසා බව ආශ්‍රය කියන දේ ලක්ෂණ තථාගතයන් වහන්සේ පැහැදිලි කර දෙලා තියෙනවා. ඒ බව ආශ්‍රවේ ලක්ෂණ තුනක් කියනවා. ඒ ලක්ෂණ තුන ට ගැලපෙනවා මේ කතාව බොහොම හොඳට. එතකොට මේ භවශ්‍රේ ලක්ෂණ හැටියට තමයි අපිම නම් මේ මේ ලාභයක් තුටතන ඒ ලාභේ තමයි පවත්වා ගැනීම සඳහා තමයි මේ ආදන්. ඒ විදිහට තමයි මේ භවයක් හදාගන්නේ ඇහැක් ඇති කරගන්නේ කියන කාරණා. ඒක මම බොහොම කෙටියෙන් කිව්වේ මේ මම ඒ දෙත් එකතු කරන්න හිතනවා ඊගා සාකච්ඡාවලදී ඒ කාරණාව තේරුම් ගන්න ගැන කියලා ඒක කොහොමද තථාගත ධර්මයේ කියන දේවල්මයි මේවා අපි කවුරු කිසිම ගුරුවරයෙක් හදලා කියන දේවල් නෙමෙයි පොතපතේ තියෙන දේවල්මයි බවාශ්‍රේ ලක්ෂණ ඕක කියන එක හැමතැනම කියලා තියෙනවා කැදෙන හැටි ගැන සූත්‍ර දේශනා කරනවා කියලා තියෙනවා අපි අර අපි මම කණි සූත්‍ර මම විස්තර මතු කරනකොටත් හිතුවා අපි ඔක්කොම හිතන් ඉන්නවනේ යම් කිසි දෙයක් දැන් මේක තමයි මෙහි කියලා හැමෝම හිතන් ඉන්නවා කියලා ඒ නිසා අපි ඉතින් එහා දෙයක් ගැන හිතන්න සූදානම්වත් වෙන්නේ නැහැ අපි නිකන් හිතල නැති අය මේ විදිහට try කරන හැටි හිතල බැලුවොත් මේකත් මෙහෙමද කියලා භාවනාවකදී හරි සමහරවිට ඒකෙන් යමක් ප්‍රයෝජනයක් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ කාරණාවත් මතක් කරන් හිතුණා. අරත් මට මේ සමහර වෙලාවේ අර මට දැන් අර ඇහක් ඒ වෙලාවේ ඉපදිනවා කියන එක කිව්ල මට හිතට තමයි එකත් හරියට නිකන් අර මේ හෙවණැල්ලක් වගේ දැන් කහක හෙවණැල්ලක් ද ඉස්රේලි වැටුනාම ගහකට ඒ ගහ පිළිවිල යනවා ඒ ගහේ ඉරණල පොළොව මත වැටෙනවා එතකොට ඒ තුනම එකතු වුණාම ඒ කියන්නේ ගහත් ඉරේලියත් ගහත් පොළොවත් තුනම එකතු වුණාම තමයි හේවණල්ලක් වැටේ ඇති වෙන්නේ ඒ හේවණල්ල කලින් තිබුණෙත් නැහැ එතනින් එහාට යන්නෙත් නැහැ ඒ මොහොතේ ඒ වෙලාවේ ඇති වෙන දෙයක් තමයි හේවණල්ල එහෙමනම් ඒ හේවණල්ල අතීතයේ තිබෙන්නේ නැහැ අනාගතේ යන්නෙත් නැහැ වර්තමානයේ හේතුව නිසා හටගත්ත දෙයක් ඒ හේව නැල්ල. එතකොට ඒ හේව නැල්ල ඒ මේ එතන ඇති වෙනවා හේතු නැතුව නැති වෙනවා. එහෙමනම් ඇහැ ඇති වෙන්නේ රූපයක් දකින මොහොතේ චක්කු විඥානය ඇති වෙලා ඒ වෙලාවේ ඇහැ ඇති වෙන්නේ. එහෙමනම් රූපයක් නැතුව ඇහැක් ඇති වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඇති වෙනවා. මම සාකච්ඡාවට එකත් මම ප්‍රශ්නයක් වශයෙන් ගන්නවා රූපයක් නැතුව ඇහැක් ඇති වෙන්න පුළුවන්ද කියන එක මම ප්‍රශ්නයක් වශයෙන් ගන්න කැමතියි. ඕම හොඳ යන්නේ ඒ විදිහටම සාකච්ඡා කරනවා. ඒකට අපිට යොස්ස යන්න පුළුවන්. මට දැනට හිතෙනවා ඒ බැරුව ඇති කියලා. මම මම ඒ විදිහට දාන්න බැරි එක එකපාර වලට ආවම. මොකද රූපේ කිව්වා මේ අර කලින් කිව්වා වූ මේ මස් ගුලියට ඒ ධාතු ස්වરૂපයට ඒක තමයි අපි මස් ඇස කියලා ඔබතුමා කලින් කිව්වේ. ඒ දෙයට හැකියාව තියෙනවා පිටින් තියෙනවා ගන්න. ඒ පිටින් තියෙන දේවල් වලට තමයි අපි ඒකට අදාළ රූපේ කියලා කිව්වේ. එතකොට ඒ රූපය ගැටුනම තමයි ඊගවට මේ ඒ දේ ලාභයි සුභ හොඳයි සුභයි සුඛයි කියලා අපි හිතන ගතිය ඇති වෙනවත් එක්කම තමයි ඇහැක් හැදෙන්නේ. එහෙම නැත්නම් එහෙම එහෙම සුභයි සුඛයි කියලා ඇති කරගත්තේ නැති කට්ටිය ඇහැක් හදාගන්නේ නැහැ. මොකද ඔහොම ගැටීම සිදු වෙනවනේ අනිත් අයටත්. ඒ කියන්නේ මම කියන්නේ අපි මහරතන වංශ කෙනෙක් ගත්තොත් ඒ ඇගෙත් ඔය මස්කුලියට වැටෙනවනේ දේවල්. වැටුණාට ඇහැක් හදාගන්නේ නැහැ. ඇහැක් හදාගන්නේ නැහැ. මේ දේවල් වැටුණාම ඉතින් ඒකත් එක්ක කරන් දැතිනෝ නම් කරනවා කතා කරයි. ඒ කරන් තින්දේ කරා. අර සුභයි සුඛයි කියලා දාගෙන අලුත් තැනක් හදාගන්න. ඒ අර අර අර අර ඔස්සේ. ඒකට අර ඇහක් හදා හැදෙන්න නම් එළියේ වස්තුවක් තියෙන්නවත් ඕනේ. එපමණක්ම නෙවෙයි ඒක සුභයි සුඛයි කියන ගන්න ලක්ෂණයක් තියෙන්න ඕනේ කියන කාරණාව තමයි මම හිතන්නේ. හරි මහත්තයා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතෙන්දී අර මට අදහසක් ආවා අපි දැන් හීනෙන් දකින රූප තියෙනවා. එතකොට මනසින් දකින රූප තියෙනවා. අපි කිසිම වෙන දෙයක් නැතුව දකින ඒවා. ඒවා කොහොමද ඔය කතාවට ගැලපෙන්නේ කියලා අහන්න. තෙරුවන් සරණයි. ඔව් බොහොම බොහොම හොඳයි ෂෝක් එක කතාවට. අපි මනසින් ගන්න ගැන සූත්‍රය තමයි එතකොට අර ස්කියු මස් හැදෙන්නේ නෙවෙයි ඒක දකින්නේ නේද? එතකොට තමයි අපි අර කිව්ව අනිත් 6 වෙනි ආයතනේ සම්බන්ධ වෙන්නේ මට. ඒවත් රූප තමයි. මා මනසින් දකින ඒවත් රූප තමයි. නමුත් ඒ ක්‍රියාත්මක වෙන ආයතනේ මනස කියන ආයතනේ. මනස කියන ආයතනේ අවදි වෙන්නේ නැවත ඇති වෙන්නේ අර ඇහිස් කතාව වගේම මනසට ගැටුණා වූ ලැබුණා වූ රූපාකරයෙන් ලැබිච්ච අරමුණ. ඒ ඔස්සේ මනෝ ආයතනේ අභ්‍යන්තරික මනෝ ආයතනේ ඇති වෙනවා. නොතිබීම ඇති වෙනවා. නැත නැවත නැති විදිහටම නැති වෙලා යනවා. අර අර තීරයකම ඇප්ලයි කරගන්න පුළුවන් කියලා තමයි මම කල්පනා කරන්නේ. ජයන්ත මහත්තයා. ඔව් ඒක තමයි. මේ ආනන්ද මහත්මයා කියපු කතාව ඇත්තම ගොඩක් වටිනවා. ඒ අර ගහේ ජීවනයේ නිදර්ශනේ ඇත්තම ඇහැ කියන කර මානස චක්ෂුවයි එහෙම නැත්නම් ප්‍රසාද චක්ෂුවයි කියලා අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. රමාංශ චක්ෂුව තමයි අපි මේ ඇහැ කියලා මුලින් නම් හිතන්නේ කියලා දවස් මාස්ටර් කිව්වා වගේ. يعني අපි මේ ධර්මයට එනකොට අර ග්‍රොස් තැනින් පටන් ගෙන තමයි කොහොමවත් අපි එතනින් පටන් ගන්න. يعني පේන දේෙන් පටන් ගෙනනේ සියුම් දේවල් <coughs> වලට අපි මනස යොමු කරන්නේ. එතකොට එතනදී අපි දැන් දන්නවා හොඳටම මේ මාංශ චක්ෂුව මත තමයි කියන්නේ ඒක ආධාර කරගෙන තමයි මේ ප්‍රසාද චක්ෂුව කියන එක තියෙන්නේ. නැත්නම් ප්‍රසාද ඇස කියන එක තියෙන්නේ මස් ඇස ආධාර කරගෙන මොකද මස් ඇස ඇත්තටම අපි ගලක් වැදින හරි ගුලක් වැදින හරි නැති වුණොත් එතන අපව ප්‍රසාද ඇසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ප්‍රසාද ඇස මාංශ ඇස ආධාර කරගෙනමයි තියෙන්නේ. අර කිව්වත් වගේ අර මේ ඒක ෂණයෙන් ඇති වෙලා ෂණයෙන් මිදෙනවා. දැන් මාංශ ඇස ගත්තත් දැන් ඒක ෂණික ඉපදීමක් නැරීමක් හැම වෙලාවෙම තියෙනවානේ. නමුත් අර සංතතිය නිසා අපිට පේන්නේ ඒක දිගටම පවතිනවායි කියලා. ඉතින් ඒ වගේම ඒක ආශ්‍රය කරගෙන තියෙන මේ ප්‍රසාද ඇසත් ඒ වගේම ඉපදෙනාම අරගෙන ඇහැ අරගෙන ඒ ඉපදිච්ච ගමම යමක් දකින්නවා. සමහරකට මානසිකාර කරන්න නැති වෙන්නේ නමුත් යමක් මේ ඡායාවක් වැටීමක් ඒ දෙක එකට හට ගැනීමක් සිද්ධ වෙනවා කියන එක තමයි තේරුම් ගන්න ඉන්නේ. ඉතින් ඒ වගේම අර දරුවත් මහත්තයා හොඳ උදාහරණයක් ගත්තා මේ රහතන් වහන්සේගේ උදාහරණ. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි ආයතනයක් හදාගන්න ඇහැට දැන් මෙහෙම එකක් දැකලා මෙහෙම ආයතනයක් හදාගන්නවා නැත්නම් ආයතනයක් හැදෙනවා කියලා කියන්නේ. නමුත් රහතන් වහන්සේට ඒක මොකද? දැන් අපි මුලින්ම පටන් ගන්නේ ඇහැ කියන එක දුකයි කියන එකනේ. දැන් රහතන් වහන්සේ කියන්නේ ඇහැ කියන එක කියන දුකින් මිදිච්ච කෙනෙක්. නමුත් රහතන් වහන්සේලා තියෙන ප්‍රසාදයක්. එතකොට කොහොමද වෙන්නේ? රහතන් වහන්සේ කොහොමද දුකින් මිදෙන්නේ? කියන්නේ ප්‍රසාද ඇස දුක වෙන්නෙම මේ අවිද්‍යාව හරහා තියෙන අර විපල්ලාස හතර හින්දම තමයි මේක සුඛයි සුභයි ආත්මයි සපයි කියලා ගන්න හින්දම නිත්‍යයි කියලා ගන්න හින්දම තමයි ඒ ආයතනේ ඇති වෙන්නේ දුක ඇති වෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මෙතෙන්දි කියනකොට පෙන්වන්නේ අසුතවත් පුතර්ජනේ පටන් ගන්න තැන ඉඳලා රහතන් වහන්සේ දක්වා තමයි මේක ගෙනියන්නේ. එතකොට ඔය දැන් අපිට කියන දැන් ඇහැ දුකයි කියලා කිව්වොත් ඒක දුක වෙන්නේ සත්‍ය නොදන්න පුද්ගලයෙකුට තමයි ඒක දුක වෙන්නේ. ඒකේ සත්‍ය දැකලා ඒ දුක ඇති වෙන හැටි අවබෝධ කරලා ඒ කියන්නේ අර ඇලීමක් ගැටීමක් නැතුව උපේක්ෂාවෙන් පවත්වන්න පුළුවන් ඇසක් තියෙනවා නම් එහෙම නැත්නම් මනසක් තියෙනවා නම් මා මනසනේ ඔක්කොම මුල් වෙන්නේ. ඒ මනසින් උපේක්ෂාසහගත මනසකින් යුතුව ඇහැ පාවිච්චි කරන කෙනෙකුට දුකක් ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් හිත නැගුරු කරන්න කියලා මේ ඇහැ දුකයි කියන දේ පිළිබඳව තේරුම් ගන්න. තේරුම් ගන්න යන පාඩේ බොහොම පිං ඒ ඇත්තටම මේ බොහොම වැදගත් එතන අපි බලන්න මම කියවන ගමන් කල්පනා කරා අපි අර කලින්ම කතා කරපු ලක්ෂණ 6 ගැන මේ ඇහැ ගැන මොනවද අපි කිව්වේ ඇහැ අනිදස්සයි කියලා කිව්වා අධ්‍යාත්මික ධර්මයක් කියලා කිව්වා උපාදාය රූපයක් කියලා කිව්වා අවිද්‍යාව තණ්හා කර්මය සහ ආහාර කියන කාරණා හතර ප්‍රත්‍ය කරගෙන එහෙම නැත්නම් ආහාර කරගෙන ඇඳුනා කියලා කිව්වා. පෙර නොතිබීම ඇති වෙලා පෙර නැවත නැති වෙනවා කිසිදු ඉතුරුවක් නැතුව කියන කාරණා කිව්වා. දැන් ඔබතුමා පැහැදිලි කරා දැන් රහතන් වහන්සේගේ උදාහරණ සම්බන්ධ කරගෙන එහෙනම් මේ හේතුඵල ධර්මයක් නිසා කර්මයේ අවිද්‍යාව නැත්නම් තමයි මේ ඈ හැදෙන්නේ. උන්වහන්සේට ඈ හැදෙන්නේ මොකද මේ මේ හේතුඵල ධර්මයේ ඉතින් ක්‍රියාත්මක වෙන්නේ ඒ ආකාරයට අවිද්‍යාවෙන් තොරව. මොකද අපි දන්නවා අර බීජ හේතුවයි පොළොව ප්‍රත්‍යයයි විදිහට කල්පනා කරොත් එහෙම ඕනතරම් ඉලි ඔබ්ජෙක්ට්ස් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ නමුත් උන්වහන්සේලාගේ හිත හිත තුළ ඒ ප්‍රතිඵල ඇති වෙන්න අවශ්‍ය ලක්ෂණ නැහැ. ඒ ක්ලේශම් ප්‍රහීන වීම නිසා, විද්‍යාව තුරන් වීම නිසා. ඒක තමයි වෙනස කියලා ඉතින් මම හිතන්නේ ගැලපෙන්නේ අපිට එහෙමනම් අපි අපිට තවදුරටත් අපි කොතරම් අපි කියන සමාජ මම කොතරම් මේ කතා කරත් දැනගන්න උත්සාහ කරත් යම් යම් අවස්ථාවල බොහෝ අවස්ථාවල වෙන්න පුළුවන් මේ ඇයට යමක් ගැසුනාම ඇහැ හදාගන්නේ මොකද එළියේ තියෙන දේවල් නැති කරන්න මට බෑ ඒව තියෙනවාමයි ඒ වගේම ඊට අමතරව මේ මා තුලත් දේ තිබිය නොතිබිය යුතු දේ තියෙනවා මොකද්ද ඒ ඒ බැඳෙන්නා වූ ක්ලේශ ගතිය ඒ නිසා මේ හේතුඵල සම්බන්ධතාවය සම්පූර්ණ වෙනවා මා තුළ නැවත ඇහැ කදා ගැනීමට අවශ්‍ය හේතුඵල ධර්මයේ සම්පූර්ණ වෙනවා මා තුළ ඉතින් එහෙම නොතිවීමට සඳහා නම් මම අර නැති කර ගන්න ඕනේ මා තුල ඇත්තා වූ ක්ලේශයන් සහගත තත්වයකින් තමයි කල්පනා කරන්නේ. ඇහැ හැදෙන්නේ නැතු වෙන නම් මොකක්ද ඒ ක්ලේශයන් කියන්නේ එහෙනම් ඒක හැම වෙලේම අපි පුංචි පුංචි දේවල් වලට ගත්තන් පස්සේ ඉතින් දැන් මට දැන් මේ කතා කරනකොට මගේ දුව හැපතින මොකද ටෙලිෆෝනේ රින්ගුණා එයා කතා කරන ඇහෙනවා. ඒ ඇහිච්ච ගමන්ම මගේ කන ඇතු වුණා එතෙන්ට. එතකොට මේ ඒක පොඩ්ඩක් ගැඹුරින් හිතලා බැලුවොත් අපිට හිතේ මම දැන් කියන්නේ මේ අවස්ථාවේ ඒක කියලා. ඒ ඇහිච්ච ගමන් මට සමාඩ දෙන්නා මේ ළමයි පාඩම් කරන්න නැතුව මොනවද මේ ටෙලිෆෝන් වලට ආන්සර් කරන්නේ. ඈ. ඉතින් එයා දුව පාඩම් කරනවා නම් මම කැමතියි කියන්නේ. පාඩම් කරනවා නම් එයාට හොඳක් වෙනවනේ. ඒත් ඒක මටත් හොඳයි. මට ලාභයි. මම කියන්නේ ඔච්චර දුරට මම කිව්වා කියලා නෙමෙයි මේ මොහොතේදී. නමුත් ඒ එතකොට ඒ සිතුවිල්ලත් එක්ක තමයි කන හදාගන්නේ. ඒව ඒ උත්සාහ ශනිකව වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඒ විදිහට ඒ කාරණාවත් මතක් ගන්න හිතුණා. හොඳයි. අපි චිත්‍රා මාත්‍රේ කතා කරන්නේ නැහැ නැත්තම් චිත්‍රාජ සමාප්තිය. තිරුවන් තිරුවන් සරණයි ගරුණීය ස්වාමීන් වහන්සේලා ඉතින් හැමදෙයක්ම අ කරුණ වශයෙන් අතුරු කරන්න තරමට නම් දෙයක් නැති තරමටම හැම දිනාගෙම කියවුණා මේ ඇස ගැන බලන්න ඕන හැටි දකින්න ඕන හැටි. නමුත් අපේ තවත් ඇත්තකින් අපි අරගෙන ඉස්සතින් බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ අපිට යථාභූත ඥානය ඇති කරගන්න කියලා. ඒ තවත් විදිහකට කියනවා නම් යථාර්ථය දකින්න කියලා කියන එක. එතකොට අපි මුළු ජීවිත කාලයම අපි ඇහැ තීරුම් ගන්න කියලා අපි කතා කරලා කතා කරලා අපි මේ ජීවිතයේ අන්තිමට නැති වෙලා යන්නත් ඉඩ තියෙයි. නමුත් අපි ඇත්තටම ඇහැ අවබෝධ කරගත්තද කියන එක කාටවත් එහෙම හිතා ගන්නත් බැරි දෙයක්. නමුත් යථාර්ථය දකින්න කියනකොට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. අපි මේ කොයි තරම් ඉගෙන ගත්තත් ඇසට දැකපු යම් කිසි දෙයක් නිසා දුකක් සකස් වෙන බව තේරුම් නොගත්තොත් අපි කොයි තරම් ඇස අනිදස්සනයි කියුවත් ඇස මෙහෙමයි කියලා ඇති වෙලා නැති වෙනවා ඔය දේවල් වචන වශයෙන් අපි කොයි තරම් දැනගෙන හිටියත් අවසානයේදී අපිට ඒකෙන් ප්‍රයෝජනයක් නැති වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මගේ දහම් දැනුම ඉතාම පොඩි ප්‍රමාණයකින් තියෙන නිසා ඔය විදියට මට විස්තර කරන්න බැරි වුණත් යම් කිසි විදියකින් දැන් අපි අර ඒ ගත්තපු කරුණු ඔක්කොම අරගෙන බැලුවොතින් ගිනි පෙට්ටියකුයි ගිනි කූරකුයි ගත්තොත් ගිනි පිටියයි ගිනි කූරයි දෙකක් තියෙනවා ඔය දෙක වැදුනේ නැත්තම් දැල්ලක් හටගන්නේ නැහැ ඒ දැල්ල ඇති වුණා නැති වෙලා යනවා. එතකොට යම් කිසි කෙනෙක් ඇහුවොත් කොහෙන්ද ඒ දැල්ල? ඉත ගිනි පෙට්ටියට අයිතිද? ගිනි කූරට අයිතිද කියලා ඇහුවොත් වෙන වෙන උත්තරේ තමයි ඒ දෙකටම අයිති නැහැ. නමුත් ඒ දෙක ගැටීමෙන් ඇති වුණා එක කියන එක ඇති වෙලා නැති වෙලා ගියා කියන එක අපිට ඕනම කෙනෙකුට බයක් නැතුව කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඇසත් රූපයක් කියන එක රූපස්කන්ධ රූපයට අයිති රූප දෙකක් ගැටෙන්නේ රූප දෙකක් ගැටීමෙන් දැකීමක් කියලා දෙයක් ඇතිද කරනවා ඒ දැකීම ඇති උනේ මොකද්ද කියලා කිව්වොත් ඇත්තටම ඒක සංඥා මාත්‍රකින් පමණක් අරගෙන අපිට අවශ්‍ය විදිහට ඇතුළත සකස් කර ගැනීමක් සිද්ධ වෙන බව අපි දකින්නේ නැත්නම් ඒ දුකක් සකස් වෙන බව අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ මොකද රූපයක් රූපයක් එක්ක ගැටිලා බලවත් මහත්මයා අර කිව්වා එළිය කොච්චර රූප තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම රූප රූපයක් රූපයක් එක්ක ගැටිලා මොන ඇතුළත අපිට ප්‍රශ්නයක් නැහැ තමයි. නමුත් අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඒව ප්‍රශ්නයක් කරගන්න එක. ඉතින් මේක ප්‍රශ්නයක් කරගන්නේ කොහොමද කියන එක අපි යථාභූත වශයෙන් දැක්කොත් අනේදාට අපි මේ දුකේ සකස් වීම අපි දකින්න පුළුවන් වෙයි. ඒ සකස් වීම දැක්කොත් කෙනෙකුට ඒ සකස් වීම සිද්ධ වෙන්නේ මෙහෙම නේද කියන අවබෝධය උඩ ඒ දුක නැති කරගන්න යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් මේ දේ නැති කරොත් නේද දුක නැති වෙන්නේ කියන එක තේරුම් ගන්නත් අපිට පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ අනුව අපි හුඟක් ආයතන ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වැඩිපුර යන්න ඕනේ නමුත් අපි මේ වෙනි දෙයක් සිදු වෙච්ච මොහොතක අපි හිතමු අපි ගමන ගිහිල්ලා ඇවිල්ලා ලොකු වේදනාවකට පත් වෙලා ඉන්නවා. දුක. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය විදියට අපි බැලුවම ලොකු දුකක් ඇති වෙලා අපිට. ඉතින් ওই වගේ වෙලාවක අපි කොහොමද දකින්න ඕන මේ දේ? මේ දුක සකස් වුනේ කොහොමද කියන එක අපි තේරුම් අරගෙන තිබුණා නම් අපිට තේරෙන්න ගන්න මේ දුක සකස් වුනේ පටන් ගත්තේ කොතනද කියන එක. අපි හිතමු අපි මෝල් එකට ගිහිල්ලා ආවේ කියලා. එහිදී අපි කිසි කෙනෙක්ගේ යම් කිසි කෙනෙක් අපේ ඇසට පතිත වුණා හෝ වචන වලින් මොනවාරි කෙනෙක් දැක්කා දැකීමක් සිදු වෙලයි කියන එක අපි තේරුම් ගත්තොත් මෙන්න මේ දැකීම නිසා තමයි මේ විදිහේ දුකක් මම ඇතුලේ සකස් කරගත්තේ. ඉතින් අපි පරමාර්ථ පැත්තට යනකොට මේවා සම්පූර්ණයෙන් වෙනස් විදිහකට කතා කරන්නේ. නමුත් යථාර්ථය යථා ස්වභාවයෙන් බැලුවොත් මේ සිදුවුණු සිදුවීම කොහොමද වුනේ කියන එක. ඇත්තටම කියනවා නම් අර ගිනි පිටේ ගිනි කූරයි වගේ ගැටළු දෙයක් නිසා මනසින් ගත්ත දෙයක්. ඒ දෙය gedarat ඇවිල්ලා නැවත දකින්න පුළුවන් අපිට. දකින්න පුළුවන් තත්ත්වයේ යමක් අපි තුල හටගත්ත නිසායි අපි මේ දුක දිගින් දිගට ගෙනියන්නේ. ඇත්තටම බැලුවාම ඒ දේ අපි ළඟ තියෙනවද? ඒක වුණා ඉවරයි නේද? ගිනි දැල්ලපත් වුණා ඉවරයි. නමුත් මොකද්ද මේ අපි දිගින් දිගට ගෙනියන්නේ කියන එක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරොත් පමණක් අපි ඇස අවබෝධ කරා වෙනවා. ඇස ඇස නිසා දුක සකස් වෙන බව දුක නැති කර ගැනීමට අපි මේ සකස් වෙන දුක දැකිය යුතු බව එහෙමනම් අපි අවසානයේ පතන නිවන කියන එක නිවීම මොකද්ද කියන එකටත් අපි මේක සම්බන්ධ කරලා දකින්න උත්සාහ කිරීමෙන්ම අස අවබෝධ වෙනවා කියන එක තමයි අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති දේරුවන් සර්ණයි. දේරුවන් සර්ණයි එතුමිය මතක් කළා වගේ එහෙමනම් අපි බලන්න ඕනේ කොහොමද මේක මේ අපි හදාගන්නේ කියන කාරණාව නේද? එහෙනම් මම උදේශනේ ඒ මහත්මයගෙන් අහන්නද ඔබතුමිය කොහොමද ඇහක් හදාගන්නේ? එහෙනම් චුට්ටක් හැබැයි මයික් එක ළඟට එන්න සද්ද පොඩ්ඩක් අඩුයි. සෙරුවන් සරණයි. ඇත්තටම මම මෙතන ඉන්න මේ අපේ හැම කල්යන් මිත්‍ර කෙනෙක්ම වඩා මගේ දරුවනේ මම හිතන්නේ ටිකක් අඩුයි අඩු මට්ටමක තියෙන්නේ මට මේ ධර්ම සාකච්ඡාවෙන් ගොඩාක් දේවල් මම ඇත්තටම අහගෙන ඉගෙන ගන්නවා සෑහෙන ඒ ඒ පින මම සියලු දෙනාට මම පළමුවෙන් මම මොදා දෙනවා. ඒකටම මේ දරුවත් මහත්මයා මේ පැහැදිලි කිරීමක් කරා එතනදී අර අපි ඇහැක් හදාගන්නවා කියලා දෙයක් ගැන. ඉතින් ඇත්තටම මට මේ වෙලාවේදී මටත් අදහසක් ඉදිරිපත් කරන්න ඕනේ. එතනදී සබසි මහත්මයා කියලා කියද්දී කිව්වා මේ අපි දැන් යම් කිසි දෙයක් දැක්කහම අපි කැමැත්තක් ඒ කියන්නේ අපි කැමැත්තක් දක්වන නිසා අපි මේ එතනදී අපි ඇහැක් හදාගන්නවා කියන්නේ. ඇත්තටම මේ මට එතනදී දෙයක් කියනවා මහත්මයා මේ කැමැත්ත අකමැත්ත වගේම يعني දුක සැප උපේක්ෂාව කියන ඒ තුන් ආකාරයකින්ම මම හිතන්නේ අපිට අපි යමක් දිහා බලනකොට අපිට දකින්න ලැබෙන්නේ දුකක් අපිට දකින්න ලැබෙන දේෙන් එක්ක අපිට දුකක් එහෙම නැත්නම් අපිට ඒකෙන් සතුටක් එහෙම නැත්නම් උපේක්ෂාවක් තමයි ඇති වෙන්නේ කියලා මට හිතෙනවා ඉතින් මේ අපි මේ ලෝකේ දකින සියලුම දේ වලින් අපිට ওই තුන් ආකාරයෙන් එක ආකාරයක් අපේ සිිතේ පහළ වෙනවා. කියලා මට හිතෙන්නේ. ඉතින් අපි මේක තමයි අපි අපි මේක තමයි මේ මොකද්ද කියලා අවබෝධ කරගන්න ඕනේ මේක තමයි කියලා මට හිතෙන්නේ. ඉතින් මේ මම දකින විදිහට නම් ඇත්තටම අපි මේ කොහොම හරි මහන්සි අපිට ප්‍රඥාවෙන් අපි මේ දේවල් දකින්න ඕනේ. අපි දැන් දකින දේවල් මායාවක්. ඇත්තටම ඇති දෙයක් නැහැ දැන් අපි අපේ ඇස කියන එක ආයතනයක් හැටියට ගත්තත් සතර මහා භූත කියන්නේ සතර මහා භූතකින් හැදිච්ච දෙයක් හැටියට ගත්තත් එතන ඇත්තටම සැබෑ වශයෙන්ම තියෙන දෙයක් නැහැ. ඒක වෙනස් වෙන දෙයක්. බාහිරයෙන් දකින රූපයක් වෙනස් වෙන දෙයක්. ඉතින් එතකොට එතනදී අපිට ඇතිවෙන විඥානයේ ඒ ආකාරයෙන් ඇතිවෙන සියලු දේම මේ මායාවන් විතරයි. ඉතින් අපි ඒක කොහොමද අපි අවබෝධ කරගත්ත යුතුයි මේ ජීවිතේදීම ඇත්තටම අපිට අවබෝධය ලැබුණා නම් මේක මේ තුළ තියෙන සත්‍ය දේ. කියන්නේ ප්‍රඥාව අපිට පහළ වුණා නම් අපිට මේ මේ ඇත්තටම මේ තෘෂ්ණාව නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අපිට මේ කොච්චර අපි දැක්කත් අපි හිතුවත් අපිට ඒක හරි අමාරුයි අපිට ඒක පහළ කරගන්න. ඉතින් ඒක නිසා මම මට හිතෙන්නේ අපි මේ ඇහෙන් දකින දේවල් පිළිබඳ නිතරම හිතෙන් අපි මේ හිතරා නම් මේ දේ අපි මේ දැන් අපි ඇහෙන් යම් කෙනෙකුට දැක්කම අපි එක්ක මේ සතුටක් ඇති වුණත් මේ සතුට ඇති වුණා. මේක අනිත්‍යයි කියලා අපි ඒ පිළිබඳ ප්‍රඥාවෙන් බලන්න පුරුදු වුණා නම් විතරම දකින්න දෙයකට දුකක් වුණත් ඒක අනිත්‍ය හැටියට බලන්න පුරුදු වුණා නම් මට හිතෙනවා අපි ඒක ප්‍රැක්ටිස් කියන්නේ පුහුණු කරා නම් යම් කිසි මට්ටමකට අපිට එතකොට අපේ මෙතෙන් සුෂ්ණාව අඩු කරගෙන ඉස්සරහට අපිට මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඇත්තටම මගේ දරුවෝ දැරීම නම් ගොඩක් මුතින් කියන්නේ සිතින් පිළිගන්න තියෙන දැනුම අඩුයි මම මගේ අදහස මම ඉදිරිපත් කරා මම තවත් මම කල්යම් කියන්නේ ඔබ සමගින් මම තවත් දැනුම් දෙමින් බලාපොරොත්තු වෙනවා ඉතින් ඉදිරියට යන්නේ කියාසිතින් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි බොහොම පිං ඒ බොහොම වැදගත් කාරණාවක් නේවා මම අපේ කලින් කිව්වා වගේ හැමෝම කතා කරන දේ මොකද මම මම හිතන්නේ වටුපුව 99ක විතර විශ්වාස කියන්න පුළුවන් මෙතන කිසිම කෙනෙක් නැහැ අරහත් භාවයට පත් වෙච්ච ඒ නිසා දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා ඊට ඊට මෙහා මේ තත්ත්වයන් ගැන අපි ඉතින් දන්නේ නැහැ ඉතින් ඒ නිසාවෙන් අපිට කතා කරන්න පුළුවන් අපි හිතට එන ඕන කාරණාවක් අර මෙතන අපි අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවා සෝමනාත ස්වාමීන් වහන්සේ අපිත් උන්වහන්සේට ගෞරව කරනවා. එසේ නමුත් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් මෙතන මොළොකිය තියාගෙන කරන සාකච්ඡා නෙමෙයි කල්‍යාණ මිත්‍රෝ එකතු කරන නිසා අපි අපිට හිතෙන දේ අපි කියමු. ඒ ඒ කියන දේ අනිත් අය ගන්නේ ගුරු උපදේශකයට නෙමෙයි තමන්ට ප්‍රයෝජනක් වෙනවන ප්‍රමණය ගන්නේ අපි මේ ඉතුරු ටික වෙලාව පොඩ්ඩක් මේ පැත්තට යමු යමුද බලන්න දැන් කතා වෙච්ච දේවල් සම්බන්ධ කරගෙන අපි දැන් අර මම කොහොමද මේක හදාගන්නේ කියන කාරණාව. අපි මෙතනදී තථාගත ධර්මය සම්බන්ධ කරගෙන යමු. එතකොට අර අපිට අපි කියන දේම නෙවෙයි තථාගත ධර්මයෙන්ම කිය වෙනවා කියන දේ දන්නවනේ. අපි දන්නවනේ ආශ්‍රව හතර හතරක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා නේද? අපි දන්නවා ආශ්‍රව හතරක් තියෙනවා. මොනවද? කාම ආශ්‍රවේ භව ආශ්‍රවය, ditthi ආශ්‍රවය සහ අවිද්‍යා ආශ්‍රවය කියලා. ඕක පුතග්ජන බුදුරජාණන් තියෙනවනේ. අවශ්‍යක බුදුරජාණන්ටත් තියෙනවා. අසේක රහතන් වහන්සේට පමණයි ඒක නැත්තේ. එතකොට මේ කාම ආශ්‍රවය කියන දේ ලක්ෂණය ඇටියට තියෙන්නේ මොකද්ද? මේ ක්ලේශ වස්තු වල අපි දන්නවා ක්ලේශ වස්තු කියන්නේ මොනවද කියලා. ඒ වල ඇලීමෙන් ඒ ඒවා අධ්‍යාත්මෙහි බැසගෙන ඉන්න එක තමයි කාමාශ්‍රවය කියලා කියන්නේ. ditthyaශ්‍රය කියලා කියන්නේ අභිනිවේෂ කරගෙන පරමාර්ථ කරගෙන ඉන්න තත්ත්වෙ තමයි ditthyaශ්‍රය කියලා කියන්නේ. ඒ අවිද්‍යාශ්‍රය කියන්නේ ඒ තියෙන ධර්මතාවයන් වල තියෙන අප්‍රතිවේදයක් අසම්ප්‍රජන් බවක්. ඊගාවට භවආශ්‍රය කියන එක මම අන්තිමට තියාගත්තේ ඒක කියන්නේ මොකද ඒක තමයි යොදන්නේ භවආශ්‍රයේ ලක්ෂණය හිටිට කියන්නේ මොකද්ද ප්‍රාර්ථනයක් තුනක් කියනවා නේද ප්‍රාර්ථන එකක් ඊගාවට ග්‍රන්ථයේ දෙවෙනි එක තුන්වෙනි එක අபிසංස්කරණ සංස්කරෝති අභිසංස්කරයගේ සංස්කරණය. ඔන්න ලක්ෂණ තුන තමයි භවශ්‍රයේ තියෙන්නේ. ප්‍රාර්ථනෙන්, ග්‍රන්ථයෙන් අභිසංකරණ සංකලෝති කියන ලක්ෂණ තුන භවශ්‍රයේ තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් භවයක් සකස් කරගන්න නම් ওই තුන සිද්ධ වෙලා තමයි වෙන්නේ. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? මොකද්ද ග්‍රන්ථ කරන්නේ? මොකද්ද අභිසංකරණ සංස්කෘතිය කියන්නේ? නැවත නැවත හදාගන්නේ මොකද්ද? භව ආශ්‍රය ලක්ෂණ තුන ක්‍රියාත්මක වෙන්නේ කොතෙන්ද කොහොමද? මේ අපි දැනගන්න ධර්ම විදිහට මේ භවආශ්‍රවේ ලක්ෂණය හැම මොහොතෙම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසා තමයි හැම මොහොතෙම අපි ඔබතුමී කිව්වා වගේ ඔබතුමී ඉංග්‍රීසියෙන් වාද කිව්වා වගේ මනාපහෝ අමනාපෝ මනාප අමනාප දෙකටම හිතනවා නව. ඒ ආකාර තුනටම හිතී. ඕනෑම අරමුණක් ඕනෑම ආයතනයකට ගැටුනම අපි ඒ දේ හේතුවෙන් නැවතත් මේ ආයතනය හදා ගන්නවා ප්‍රාර්ථනෙන් ග්‍රන්ථයෙන් අභිසංකරන සම්පූර්ණ කියලා. මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? හොඳ මෙතන ඉන්නවද කිසිම කෙනෙක්? Tamanට සුඛය ලැබෙන දේ ප්‍රාර්ථනා කරනවා. හැම මොහොතේම මේ දැන් ඔය වාර්තා ඉන්න මොහොතේ මහ ලොකු දේවල් නෙමෙයි. ගෙවල් දොරවල් ස්විෆ්ට් එකට නෙමෙයි මේ දැන් ඔය ඉන්න මොහොතේ උතනින් පොඩ්ඩක් එහාට මෙහාට හැරිලා පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරගන්නේ Tamanට සුඛයක් ඕන නිසා. ඉන්න ඉරියව්ව වෙනස් කරගන්න. අස්සව මාරුකන් සුඛේට ලංකාවට යන්නේ සුඛේට. කෑම ටිකක් කන්න යන්නේ තෙල් ටිකක් දාගන්න සුඛේට. කරන හැමදේම කරන්නේ සුඛය. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්නේ සුඛෙමයි. අපිට ඕනේ සුඛෙමයි. ඒකත් අපි කතාවට කියන දෙයක් නෙවෙයි. අර මේ පරිසම්බුදවන්ගේ එතනේ තථාගත ඥානයන් කියන තැනක තියෙනවා එක දේශනාවක්. ඒ දේශේ ඒකද කියනවා මේ වේදිකාව කියන කෙනකොට ඒ වේද ඊරාවේ රාතන් වහන්සේ කෙනෙක් දක්වා එන සීලම සංස්කරණයන් තුළ මේ පුද්ගලයා කටයුතු කරන්නේ සුඛ වේදනාවම අපේක්ෂා කරගෙන කියන කාරණාව. එහෙනම් අපි හැමදේම කරන්නේ සුඛ වේදනාව ප්‍රාර්ථනා කරලා. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්නේ සුඛේ. අපි ග්‍රන්ථ කරගන්නවා. අපි ඒක ග්‍රන්ථ කරගන්නවා. ග්‍රන්ථ කරගන්නවා කියන්නේ අර එකක්. දැඩිව ගැනීමක්. ඒ ඒ ග්‍රන්ථ කරන්නේ මොකද වේදනාව. ඒ සුඛ වේදනාව අපි ග්‍රන්ථ කරගන්නවා. ඉතින් එහෙමනම් ඒ ප්‍රාර්ථනා කරලා ඒ සුඛ වේදනාව ඒකාන්ත කරගෙන ඊළඟට ඒ සුඛ වේදනාව ලබා ගැනීම සඳහා අපි නොකුත් දේවල් කරනවා. ඒ නොකුත් දේවල් කිරීම තමයි අපි සංකල්ප සංක්‍රමිත කියලා කිව්වේ. ඒක තමයි ඇහැ හදාගන්නේ. ඒක තමයි කන හදාගන්නේ. නැවත හදාගන්නවා ඇහැ. නැවත හදාගන්නවා කන. ඒ ඒ ඒ කාරණාව නිසා ඉතින් මේ විදිහට තමයි මේ ඇහැ කරන ආසය කියනවා කියනවා අභ්‍යන්තරික ආයතන හදාගන්නේ. එක එකට අභ්‍යන්තරික ආයතනයක් කියලා කියන්නේ. එතකොට අපි මේ කලින් ඔය කීඩ කීරු කියන්නේ මම ඒකයි කිව්ව සාකච්ඡාව නැදීම අපි ඇත්තටම මේ මස්සස කියන එක බව නොකිය මොකද ඇස කියන වචන අතරලම දාමු ඒක දැනට අඩු වශයෙන්. මොකද ඒක කය. ඒක කය. ඒකත් ඒක කය ආයතයෙන් එකක්. ඒ ඇහැ කරන ආසය කියලා අපි සාමාන්‍යයෙන් කලින් කියපු දේවල් ඒවා කය. ඒව අතරම මේ කිව්වා ඇහැ හදාගත්තේ අල්ලන්න බැරි පනිදස්සන වෙන ඒ ඇහැ හදාගත්තේ ওই විදිහටයි. ඔය කියපු ඇහැ හදාගන්න අල්ලන්න බැරි එකක් නේ. ඒක තමයි ඇහැ. ඒ විදිහට තමයි ඇහැ කන්නනාසය දිව හදාගන්න කියන ප්‍රාර්ථනාව. එතකොට ඉතින් මේ විදිහට මේ ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ ඔන්න ඔය ඇහැ අනිත්‍ය. මොකද ඒක නිට්ටය නෑනේ පැහැදිලිනවා. ඒක ඒක මොහොතකට හදාගන්න ඇහැ නෑ. ඒකවට වෙන ඇහැ. ඒක දකින්නේ ඒක දන්නේ නැතිකම ඉඳා අපි ඉතින් වෙන දෙයක් මේ ඇහැ කියලා හිතාගෙන ඒක අනිත්‍යතාව ගැන කතා කරනවා. ඉතින් කවදාකවත් අවශ්‍ය දේ අවශ්‍ය ඒ කියන්නේ දැනගතු දැනගතු නීම දැනගන්නේ නැහැ. මොකද වෙන දෙයක් ගැන නෙමෙයි හොයන්නේ. තථාගතයන් වහන්සේ කියපු හැපැත්තටදී අන්න ඒක කියලා ඒ කාරණාංශ තමයි මේ දෙක කතා කරන්නේ. එහෙමනම් නැවතත් සාකච්ඡාවට යමු. ටික වෙලාවක් සිරුවන් සන්නයි දඩුවස් මහත්මයා මම හිතන්නේ උදේශනී මහත්මිය කිව්වා වගේ අපි අර සැප දුක කියන එක මේ කියන්නේ සැප ඕනේ දුක එපා කියන තත්ත්වයෙන් තමයි හැම දෙයක් ගැනම බලන්නේ කියන්නේ පොතක්ජන මනස කියන්නේ එහෙම නැත්නම් අපි මේ නොපුහුණු මනස පුදු වෙලා තියෙන්නේ ඇත්තම විපස්සනාව තමයි අපිව ඒක ඒක අනිත් පැත්ත. මේ කියන්නේ අපි අනිත් භාවනා කියන්නේ උපේක්ෂාව කියන පැත්තට යොමු කරන්න හේතු වෙන්නේ විපස්සනා. ඉතින් එතෙන්දී කරන්නේ ඇත්තටම මම මෑතකදී අහලා දැනගත්ත දෙයක් තමයි මේ දැන් අපි අපි කියන දාසේ කය ගත්තාම කය රූපය ඒ රූපය හැදලා තියෙන්නේ කාරණා කිහිපයක් එක්කගෙන. ඒක තමයි ආහාර නිසා හැදෙන රූපය, ඊළඟට කර්මය නිසා හැදිච්ච රූපය, ඊළඟට ඉවසු නිසා හැදිච්ච රූපය, ඊළඟට තමන් චේතසේ නිසා හිතුවේ. දැන් අපිට සතුටක් ඇති වුණා කියන්නේ අපේ අමුතම රූප කොටස් මේ ශරීරය තුළ ඇති වෙන්න පටන් ගන්නවා. ඒ රූපය කලා ඒ ඒ රූපයන් ඇතිවීම හේතු කොටගෙන අපිට යම් කිසි දැනීම් විශේෂයක් එන්න පටන් ගන්නවා රසවත් බවක්. කියන්නේ අපි කැමති දෙයක් නම් අපි ඒ රූපයන් මතුනාට පස්සේ අපිට ඒ විදීම එන්නේ මේ ශරීරයත් සම්බන්ධයෙන්. අර චිත්තජ රූප කියන එකෙම තමයි අපි සුඛය කියන එක විදි. ඒ ඇති වෙන චිත්තජ රූපේ නිසා. දැන් අපිට දැන් බයක් දැනුනහම ඇගේ අර ලොමු හැගන්නන ගතිය, හරි ඩාඩිය දාන ගතිය, හරි ඔක්කොම චිත්තජ රූප. ඒවා නැවෙන්නේ අර අපි පිටින් ගන්න අරමුණත් එක්ක අපේ ඒ ආයතන යොමු වුණාම දැන් අපිට ඇසට ප්‍රිය දෙයක් දැක්කාම ඊට අනුරූපව අපේ ඇඟේ ඇති වෙන යම්කිසි රූප කොටස් ටික. එතකොට අපේ මානස කියන්නේ අපේ යටි හිත ඉක්මනින්ම ඒක ග්‍රහණය කරගෙන ඒක රියැක්ට් කරන්න පටන් ගන්නවා. ඒක කැමැත්ත ඇති කරනවා ඒ සංහාව පැත්තට යනවා. ඒ වගේම අපි අකමැති දෙයක් දැක්කහම අපේ මනස යොමු වෙනවා ඒක එපා. අයින් කරලා දාන්න කියලා. ඒ ඒ ඔක්කොම එන්නේ ඒ දැනීම එන්නේ අකමැති දේ දැකපු වෙලාවේ ඇතිවෙච්ච රූප කලාව. එතකොට ඇත්තම දැන් විපස්සනාවෙන් කරන්නේ හුඟක් වෙලාවට දැන් එක තැනක වාඩි වෙලා ඉන්නකොට තමන්ට දැනෙන ශරීරයේ හැම තැනම තියෙන දේවල් පිළිබඳව යම්කිසි දැනීමක් ඇති කරගන්න. ඒ කියන්නේ හිස හිස මුදුනේ ඉඳලා දෙපතුල දක්වා සාමාන්‍ය කිසි දෙයක් දකින්න නැති මොහොත. ඇස් එක වහගෙන ඉන්න වෙලාවක ඇති වෙන්නේ මොන වගේ හැඟීම්ද කියලා දැනගන්නවා. එතකොට සමහරවිට සමහරට කැමති දෙයක් ඇති වෙනවා. ඒ කියන්නේ හිත සතුට වෙන විදිහේ මේ දැනීම වෙන ඇඟ පුරා සමහරවිට රිදීම් වගේ දේවල් බොහොම ග්‍රොස් ලෙවල් එකේ මේ දේවල් ඇති වෙනවා මේ රිදීම එපා කරවන්න. ඉතින් ඔන්න ඔය දෙක බලබලා අර රිදෙන ගතිය එහෙම නැත්නම් අපි වෙනදාට එපා කියන ගතිය අර දලවත් මාත්‍යා කිව්වේ අපි අර ඉරියව් මාරු කරනවා කියලා ඒ අර සුඛේ බලාපොරොත්තු එතකොට ඒ දුක ඒ ඉරියව්ව නිසා ඇතිවෙච්ච දුක දුකක් පමණක් බව දැනගන්න. ඒකට අර උල් දෙකකින් යන ගන්න එපා කියනවා වගේ අර ඒක දුකක් ඇති වෙනවා ඒක වෙලාවක් තිබිලා පැයක් හරි තිබිලා නැති වෙනවා කියන අර්ථය දැනගෙන ඒක දිහා බලන උපේක්ෂාවෙන් ඒ වගේම අපිට අර විදීම් කියන්නේ සතරදායක විදීමුත් බලනවා මේකත් ඇතිලා නැති වෙන එක දැනෙනවා ඒ දැනනකොට තේරෙනවා මේ සැපක් කියලා දැනුවත් දෙයක් අපිට ඒකත් ඇති වෙලා නැති වෙන දෙයක් දුකක් කියලා දෙයක් දැනුණත් ඇති වෙලා නැති වෙන දෙයක් කියලා අර හිතේ තියෙන පරණ පුරුදු අයින් කරලා අලුතින් උපේක්ෂාව පිටවන්න පටන් ගන්නවා. ඔය process එක තමයි විපස්සනාවෙන් කරන්නේ. එතකොට අපි ඇත්තම බලන්නේ මේ ඇඟිය තිබෙන හැඟීම් කොහොමද අපි වෙන බාහිර දේවල් දැක්කාම හරි අහුවාම හරි ඇඟිය තිබෙන විඳීම් වලට තමයි අපි කැමැත්ත දක්වන්නේ. ඒක ඇති කැමැත්තත් අකමැත්තත්. ඒ හිත පුහුණු කිරීම තුළින් උපේක්ෂාවටපත් කිරීම තමයි ඉතින් කරන්නේ. ඒක තමයි විපස්සනාවෙන් ගොඩක් වෙලාවට ඔය හිතේ දියුණුව ඇති වෙනවා කියලා කියන්නේ අර ඇලීම් ගැටීම් තත්ත්වයෙන් හිත මුදා ගන්න එක කියලා තමයි මෑතකදී දැනගත්තේ බොහොම එක්ස්පීරියන්ස් කරපු දෙයක් හැටියට කියන්නේ. සත් සත් සත් බොහොම අලුත් අත්දැකීමක් පසුගිය දවස් 10 අත්දැකීමක් මිශ්‍ර කරලා යන අත්දැකීම කියලා තේරෙනවා. සත් සත් බොහොම පින් ඒ භාවනා අත්දැකීම අපිට බෙදාගත්තට එතුමා හොඳ භාවනා වැඩසටහනක ඉඳලා පැමිණියා විතරයි. ඉතින් අපිත් සමග අනුරුද්ධ සාන්දන වාසේ දැන් සම්බන්ධ වෙනවා ස්වාමීන් වහන්සේ අපි පැයකුත් විනාඩි 40ක් කතා කරා ඔබ වහන්සේ නැති නිසා මේ වහන්සේ ගැන අපි මුලින් ඉඳන් උත්සාහ කරා මේ Skype මම හිතන මොබයිල් එකේ හිටියේ ඔව් පෙරවන් සන්නයි මම මේ අද ටිකක් වෙනස් වුණා කාලසටහනත් එක්ක ටිකක් පිරිසක් ඇවිල්ලා ඔව් දැන් මම මේ සම්බන්ධුනේ ඔව් ඒක තමයි. කමන්නේ ස්වාමීන් වහන්සේ අද අපිට විනාඩි 10කින් පාරක් මෙතන ඉවර කරනවා කොහොමත් මේ අද අපි සාකච්ඡා තමයි කරේ අපි හැමතුනේ අපි අද සාකච්ඡා කළේ ඇහැ කියන්නේ මොකක්ද කියන දේ දැනගන්න තමයි කතා කරේ. ඉතින් අපි අනුව අපි භව ආශ්‍රයෙන් ගැන විවිධ විවිධ විදිහට බොහොම විවිධ ක්‍රමවලදී තමයි කොමදී පැහැදිලි කර හැමෝම බොහොම හොඳ අවබෝධයක් තියෙන බව අපි දැන් අපි තේරුණා අපි බොහෝ ඉගෙන ගත්ත ඒ කාරණා තුලින් ජයන්ත මහත්තයා අන්තිමට කියපු දේවල් වලින් ජයන්ත මහත්තයා අපිට තේරෙනවා මොකද අපි හැමෝම තම තමන් දැකපු දැනකින් දන්න දැනකින් අහපු දැනකින් තථාගත ධර්මයෙන්නේ කිව්වේ නමුත් ටිකක් විදර්ශනාවෙන් එහෙම නැත්නම් ටිකක් විමසීමෙන් බලනකොට මේ එකිනෙක ගැට ගැහෙන බවත් හොඳට පේනවා. ඒකෙන් පේනවාට තථාගත ධර්මයේ කොතනින් බැස්සත් කොච්චර මේ එකම දේද කියවෙන්නේ කියන දේ. දැන් ওই භවආශ්‍රවයේ කතාවේ මම කියපු දේ කියනකොට ඊගාවට කියන්නේ මොකද මේ භවආශ්‍රවය ප්‍රහීන වෙන්න ක්‍රමයේ තමයි වේදනාවන්හි වේදනානුදර්ශනීයව කටයුතු කරන්න කියන කාරණාව. ඉතින් භවආශ්‍රවයට එහෙමයි තියෙන්නේ. අවිද්‍යාශ්‍රවයට නම් චිත්තයන්ගේ චිත්තානුදර්ශනීයව, ditthyaශ්‍රවයට නම් ධර්මයන්ගේ ධර්මානුදර්ශීව, කාමාශ්‍රවයට නම් කයේ කායනුදර්ශීව කියන සතර සතිපට්ඨානෙ මේ කියන්නේ. ඒතර මේ සතර සතිපට්ඨානේ වේදනානුපස්සනාව වැඩිම තුර තමයි මේ භවආශ්‍රවයේ ප්‍රහීන වෙනවා කියලා කියන්නේ. එතකොට ජාන මාර්ගය දිගින් දිගටම දැන් පැහැදිලි කරපු කාරණා තුල කියුනේ ඒ දෙමයි අපි වේදනාවන් ඒ ආකාරයට අඳුරා ගන්නවා නම් වේදනාවන් ඇති වෙනකොට ඒවා ඒ වල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්නවා නම් ඒවල ධාතු ස්වරූපයෙන් දකින්න පුරුදු වෙනවා නම් එතෙන්දී අපි ග්‍රන්ථ කරගන්නේ නැහැ ඒක. එහෙමනම් ඒ අනුව අභිසංකරණ සංකෘත කිරීම තත්වයකට ගිහිල්ලා නැවතත් භවයක් හදාගන්න. එහෙම නැත්නම් නැවත ඇහැක් හදාගන්න. නැවත ඇහැක් හදාගන්නේ නැති වෙනවා. අපි ඇහැ කියන දේ තේරුම් ගත්තේ ඒ විදිහටයි. ඒ නිසා බොම්බින් යන්ත මාතේ කාරණාවන් සම්බන්ධ කරගන්න අපිට පුළුවන් වුණා. චින්තා මාර්ගයත් එක්ක අපි කතා කරන්නේ කතා කරමුද? මම හිතනවා පාන්වාසලාගෙන අවසරයි හැමදාම අවසරයි අපේ ගොඩක් හැමදෙනාම ගොඩාක් හොඳ නිදර්ශන කතා කරා මේක ගැන අපි මේක ගොඩාක් විනිවිද බැලුවා මට කියන්න තියෙන්නේ මේ හේතුඵල නිසා හැමදේම ඇති වෙන බවත් හේතු නැති වුණාම නැති වෙන බවත් අපිට අවබෝධ කරගන්න ඕනේ තමා තුළින්ම ඒක භාවනාව තුළින් දැකීමෙන් තමයි ඒක තමන්ට තමා විසින් අවබෝධ කරගන්න පුළුවන් වචන ගොඩක් තමයි අපි කතා කරේ ඒ භාවනාව තුළින්ම දැනගත්තාම තමයි මේක අපේ හොඳටම විනිවිද යන විදිහට අවබෝධ කරගන්න පුළුවන් කියන එක තමයි මේ ඔක්කොම නිදර්ශන දාගෙන අපි මේ වෙලාවට මේ වෙලාවට ඒක ගැන බලන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ සිරුවන් සරණයි. සිරුවන් සරණයි සාදු සාදු බොහොම බොහොම නිවැරදි කතාවක්. මේ මම මුලින්ම කතා මතක් කරනකොටත් සුදසනාම දුකින් දෙක දුෂ්මතු කළා කිව්වා. ඒකත් අපි සම්බන්ධ කරගත්තොත් එහෙම මේ කියපු මේ අපි කතා කරපු ධර්මතාවයන් තථාගතයන් වහන්සේ බිහි වෙලා තමයි අපිට කියලා දුන්නේ. තථාගතයන් වහන්සේ බිහි නොවුණා නම් අපි දැනගන්නේ නැති ධර්මතාවයන් තමයි මේ. අපි සම්මාදිට්ඨියට අදාළ මේ කාරණාවන් දැනගත්තේ. සම්මාදිට්ඨිය කියන්නේ මේ හැකුමක් කියන කාරණාව අපි දැනගන්නේ. එතකොට ඒ අනිදස්සයි ඇහනිදස්සයි කියලා කිව්වා, අජ්ජත්ව ධර්මය කියලා කිව්වා, උපාදාය රූපයක් කියලා කිව්වා, අවිද්‍යාව කන්නා කර්ම ආහාර වලින් හැදෙනවා කියලා කිව්වා. පෙර නොතිබුණාම නැවත ඇතුණා කියලා කිව්වා නැති වෙනකොට කිසි දිතුරක් නැතුව නැතුන මේ ඔක්කොම තථාගතයන් වහන්සේ කියලා තිබු දේවල් මේවා දැන් මේ සුදසනාමතුන් වචන උන්වහන්සේ මතක් කර මේවා අපි අහලම දැනගන්න මේ විදිහට සාකච්ඡා කරලම දැනගන්න ඕනේ එහෙම නැතුව මම භාවනා කරනවා මේ පුදු නැතුව මේ වයින් කළා භාවනා කරනවා කියලා දිල වඩනවාම දැනගන්න බෑ හිත සමාධි වෙනවා එතකොට හිත සමාධි වෙයි ඒකාග්‍රතාවයටපත් වෙයි ධානයකට තියාවි ආලාර කාලමුද්ද කාමපුත්‍ර වෙන උසස් ගුරුවරුන් දානවට ගියානේ. එහෙම යන්න පුළුවන්. නමුත් මේ තථාගත ධර්ම අවබෝධ කරගන්න මේ සුත්තමේ වශයෙන් දැනගන්නම ඕනේ. කියන කාරණාව උන්වහන්සේ මතක් කරා. උන්වහන්සේ වගේම කිව්වා. එහෙම නැතුව යම් කෙනෙක් තනියම මේවා දැකලා දැනගන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ තමයි පච්චේක බුදුරුවකටපත් වෙන අය. අනිත් අපි මේවා දැනගන්න ඕනේ. දැනගෙන භාවනාවට යන්න ඕනේ. හැබැයි භාවනාවට යනකොට මේ දැනගත් දේවල් ටික පැත්තක තියලා අපේ ආනුද්ධාමතුන් වගේ වට වෙන උන්වහන්සේට කියලා දෙවි. ඒ දාන්න දේවල් ටික ඊට පස්සේ පැත්තක තියලා භාවනා කරනවා. එතකොට තමන්ට මේව භාවනා තුළින් ලැබෙන අත්දැකීම් සමග අර ඉගෙනගත්ත දේ ප්‍රත්‍යාවේක්ෂ වෙනකොට තමයි ධර්ම අවබෝධය ලැබුණා කියන කාරණාවට යන්න පුළුවන්. නැත්නම් ඒ සුතුම ඥානයක් පමණින්ම නතර වෙනවා කියන දේ තමයි අපි හිතන් ඉන්නේ. ඒ නිසා මොතකවත් මේ සුතුමේ ඥානය අවශ්‍ය නැහැ කියන තැන ඉන්න නරකයි. මේ සුතුමේ ඥානය අවශ්‍යමයි. සූත්‍ර පිටකේ කියවන්න ඕනේ, අහලා දැනගන්න ඕනේ. මේ ගැඹුරු තැන් හොයන්න වෙනවා. දන්න පොඩ්ඩෙන් වාඩිලා භාවනා කරපමණින් ඒ සිදුවෙන්නේ නැති වෙනවා. නමුත් භාවනායකින් තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නේ අර ලබාගත් සුතුමේ ඥානයේ පදනම් වෙනවා. නමුත් භාවනා කරන මොහොතේදී ඉතින් අපි හඳුරනවා කියනවා වගේ ඒ සියල්ල පැත්තක තියලා Taman තුලින් දකින්න තමයි ඕනේ. ඉතින් සයන්වාස උපවාසය දැන් තමයි සම්බන්ධුනේ. නමුත් මේ උපවාසයට යමක් අපිට කියලා දෙන්න පුළුවන් වෙලාවක් මේ මේ ඒ තුමේ කියපු කාරණාව සම්බන්ධ කරගෙන උපවාසයට අවකාශ තියෙනවනේ අනුසාරව. ස්වාමීන් වහන්සේ ඇහෙන්නේ සමහරවිට උන්වහන්සේ පිළිගන්න වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි එකඟ වෙනවා මේ සියලු කාරණා සම්බන්ධයෙන්. එහෙනම් මම අපිට ටිකක් ඔක්කොම කතා කරා. අපි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ නැහැ. මල්ලිකා කතා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. සෝනත් හඳුර සෝනත් ස්වාමීන් වහන්සේ වහන්සේ කැමතිලා අපිට යමක් කියන්න එකතු වෙන්න. එහෙනම් විශ්වාසයෙන් කමක් නැහැ. ගෞරවනීය චන්ද්‍රන්සනායක මහත්මියට මෙන්න එවන් සර්ණයි ස්වාමීන් වහන්සේ සිළු දෙනාටම දැන් කලින් මේ මහත්මිය කියපු ආකාරයටම තමයි මම සමගාමී හිතන්නේ. ඉතින් දන්නවා කියලා දන්නවා කියලා කියන්නේ ඒක විශේෂම දන්නවා නෙමෙයි සාමාන්‍ය ප්‍රමාණයක් මෙතන මේ සිටින හැමතැනම දන්නවා. මේ කියන්නේ මේ පංචස්කන්ධය මොකද්ද? මේ සසර දුක මොකද්ද? අපේ පරම නිවා ගැනීමද? කොහොමද නිවෙන්නේ? නිවන් අවබෝධ කර ගැනීම. මේ කොච්චර මේ ගමනේ ගියත් බ්‍රහ්ම ලෝකේ පන් උපන්නත් නැවත ආයි දුකටපත් වෙනවා. ඉතින් මේක මේ යන ගමන අපි තේරුම් ගන්න ඕන මොකක් සඳහාද කියලා. ඒ ගමන යන්න අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා දේශනා කර ආකාරයට මුලින්දලම කිව්වත් ඔබ සියලු දෙනාම කිව්ව විදිහට සුත්තමේ ඥානෙ නම් අවශ්‍යමයි මේ කියන්නේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනා මම ටිකක් අහන්න පුළුවන් වුණා උන්වහන්සේ කියන්නේම තනියෙන් යන්න පුළුවන් කම මේක අහන්නම ඕන ඉතින් ඒ වැඩේ අපිට දැන් තේරෙනවා. මුගා දුරට මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ කරගෙන යන වැඩක සහනක් මේක. ඒ අතරම තම තමන්ම කියවනවා, අහනවා වෙන වෙන ධර්ම දේශනා. ඉතින් මේ අපි මේ මේ කියන්නේ දැනීම කියන එක knowledge කියන එකත් එකතු කරගෙන තියෙන ඕනේ තරම්. නමුත් අපිට එක වරදක් සිද්ධ වෙලා තියෙනවා. අපිට තියෙනවා කම්මැලිකමක්, වීර්යමදි. කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්තිම තෙන්නේ චතුරාර්ය ධර්මයේ තේනනකොට අවසාන කොටසෙන් තේන්නන්නේ මේ මාර්ගේ ගමන් කරන්න. මේක දිහා බලාගෙන ඉන්නවත් මේක මෙනෙහි කරන්නවත් නෙමෙයි. මේ මේක පිළිපදින්නේ මේ ඒකෝට සීලය ආරක්ෂා වෙනවා සමාධිය වැඩෙනවා ඒකෙන් ප්‍රඥාවට එනවා. ඒක තමයි අපිට තියෙන අන්තිම රිසෝට් එක. ඒක තමයි කරන්න තියෙන්නේ මේ ගමන කෙලවර කරගන්න. දැන් අපි දන්නවා යමක් දන්නවා. යම් කිසි ප්‍රමාණ නොදන් නොදන්න මෙක්කිනාට වඩා ඉහළ තැනක ඉන්නේ. අන්න එහෙමයි මම මේ කම්පෙයා කරලා කියන්නේ අපි මේ සම්පූර්ණයෙන් ගන්නවා කියන එක නෙමෙයි. මේ දැනීම ප්‍රයෝගී කරගෙන ඊළඟට කරන්න තියෙන පියවර තමයි භාවනා කිරීම. ඒකෙන් තමයි අපිට මේ සංසාරයෙන් ගොඩ යන්න පුළුවන්. නැත්තම් එතෙන්ට එන කලින් කරෙන්දී අපි කියයි නමුත් මේක හරි අවශ්‍යයි මම මේ වැරදුව හිතන්න එපා මේක තමයි අවශ්‍යම කියලා ඉතින්ලා අර ස්වාමීන් වහන්සේ කියනවා සුතමේ ඥානය අවශ්‍යයි සුතමේ ඥානය කියන්නේ හැමදෙනාගේම දැන් බලන්න මම නොදන්න දේවල් කොච්චර මෙතෙන් දැන් සාකච්ඡා කිරීමෙන් මම ඉගෙන ගත්තද මම දැනගෙන හිටිය ටිකක් තව එක මම ව්‍යාප්ත කරගත්තා ඒක සුතමේ ඒකෙන් අපි ඊට පස්සේ එන්න ඕන ඒ පියවරෙන් පියවරට. අද වශයෙන් අත් වශයෙන්ම කිව්වොත් මේ පැය දෙකේ අපි මොනතරම් පින්කමක්ද කරලා තියෙන්නේ බලන්න. අපිට දීතික්කම කෙලස් කියනව නෑනේ. ඒකනේ දරුණුම වුණා. අපිට මෙතන දැන් අපි සිල්වත්ව ඉන්නේ අපි සිත කය වචනේ කියන දෙකෙන් නම් මං හිතන්නේ කිසි කෙනෙක් මේ අවස්ථාවේදී වරදක් කරලා ඇති කියලා. ඒකමත් ලොකු කුසලයක් නෙමේ ගමනට මේ සසර දික් කරගන්න නෙමෙයි නිවන සඳහා ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ දාගන්න හැම වෙලාවෙම මේක කාලය ගත වුණා. ඒකෙන් වැඩක් වුණේ නැහැ කියලා එහෙම හිතන්න බෑ. ඒකේ දුතරමින් අර කියන්නේ කය වචන කියන දෙක හසුරුවගෙන ඉන්න එකත් ලොකු පින්කමක්. ඒ කියන්නේ සසරට එකතු කරගන්න තියෙන කුණු පොඩවල් ටික අපි මේ පෑ දෙකේ හරි කපලා තියෙන්නේ අඩු කරලා තියෙන්නේ. ඒක නිසා දැන් අපිට මේ මේ ජයන්ත මහත්තයා කිව්ව දැන් කලින් කතා කරපු ඒ මහත්මියක් කිව්ව හැමදෙනාම හැමදෙනාම එකතු කරේ එකම අදහස තමයි මේ සසරෙන් ඉතර වෙන්න නම් අපි කල යුතු දේ කරමු. කල යුතු දේ කියන්නේ මට හිතෙන්නේ නම් මගේ දැනීම අනුව මට හිතෙන්නේ මේ සිත තැන්පත් කර ගැනීමයි. සිත තැන්පත් කරගෙන කරගෙන යනකොට තමයි මේ ඇස ඇසේ අනිත්‍යතාවයේ එතකොට මේ සපමණන්නේ මේ ඉන්ද්‍රිය හයේම තියෙන අනිත්‍යතාවය බලන්න පුළුවන්. එතකොට මනස කොහොමද? මනස මනසින්ම බලන්න ඕන. මෙන්න මේක තමයි අමාරුම කාර්යය අපිට තියෙන්නේ. දැන් අර ප්‍රයෝගානේ නායක ස්වාමීන් වහන්සේ කියනවා සිහිය කියන එකෙන් හැම එකක්ම කපන්න පුළුවන්. නමුත් ඒ පිහියෙන් ඒ පිහියම කපන්න පුළුවන්. මේ වගේ තමයි මේ සිතින් හැම එකම බලන්න පුළුවන් අවබෝධ කරගන්න උපකාරී කරගන්නවා. නමුත් ඒ සිතම බැලීම අන්තිම අමාරුයි. මේ වගේ අමාරු වැඩක් මේ කරන්නේ අපි නිදිල් නෑ. ඒක නිසා හැමදෙනාම අපි එක වගේ උත්සාහ වෙලා අපේ නොදැනීම ගැන අපි කතා කරමු. අපි දන්නේ නැහැ කියන අන්න එතන හිතියොත් මං හිතනවා මේ ගමන යන්න පුළුවන්. දන්නවා කියලා හිතියොත් අමාරු වෙයි. අපිට දන්නේ නැහැ. කාගෙන් හරි අපි යම් ඒ කරන හොඳ දේ ගන්නවා නරක දේ අපිට පස්සේ නැති දේ අයින් කරනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී අපි කළ යුතු මේකයි කියලා. දැන් බොහොම මහත් මහත්යෙන් කිව්වා මේක. ඉතින් මම තව ටිකක් ඒකට එකතු කරා පමණයි. සාදු සාදු සාදු බොහොම පිං බොහොම බොහොම හොඳ විදිය හොඳ ඒවා කිව්ව අවසන් කරන්න කිට්ටු වෙන්න බොහොම හොඳයි මොකද ඔබතුමා කිව්වා වගේ පටන් ගත්තා ඔබතුමා කියන්න ප්‍රමාද වෙන්න කියන කාරණාව වීරිය ඇති කරගන්න කියන කාරණාව මම අනිත්‍ය ගැනීම කියන්නේ මට මටම කිව්වා වගේ තමයි මට නම් හිතෙන්නේ වීරිය අඩු වෙලා තියෙනවා භාවනාව මේ මේ කියන කතා කරන දේවල් ඔක්කොම පැත්තක තියදී භාවනාවට කරන කරන කාලේ තව ටිකක් වැඩි කර ගන්නවා නම් මට මේ හොඳයි. ඒක ඒක ඒක නැත්විලා තියෙන්නේ වීර්යයේ අඩුකම නිසා. ඒත් මා විසින් සකස් කර යුතු දෙයක්. ඉතින් ඒක සත්‍යක්මයි. ඉතින් බොහොම පින් එවැනි එවැනි දේවල් කියවෙනකොට තමන්ට ටොක්ක් කරනවා වගේ මතක් වෙනවා ඒවා. ඒක එහෙම තමයි වෙන්න ඕනේ. ඉතින් මුතු මේ අදාටත් කිව්වාගේ අපි සියලු දෙනාම කිරිකාට උදව් උපකාර කරගන්න මේ කරන ගමන හැම දිනම දන්න තරමින් දේවල් කියනවා. ඒ එන දේවල් වලින් ගැලපෙන දේ පමණක් ගන්නවා නිතර ගන්න නැතුව තමන් ඒ ශ්‍රොතමේ වශයෙන් දැනුමක් ඇති කර ගන්න ගමන්ම භාවනාව තුළින්ම මේ සංසාර ගමන නිමා කර ගැනීමම පරමාර්ථ කරගත්ත පිරිසක් තමයි මේ ඉතුරු වෙලා ඉන්නේ කියලා තමයි මම කල්පනා කරන්නේ. බක්කද විවිධ විවිධ හේතු මත ඉතින් පණ භාවනා කරන්න පුළුවන් නේ. නමුත් සංසාර ගමනම නිමා කරගන්න උත්සාහ කරන පිරිසක් තමයි ඉතුරුලා ඉන්නේ කියන කාරණාව. ඉතින් අද සාකච්ඡාව පිළිබඳව කරන්න පුළුවන් අපි සුපුරුදු විදියට ඊදා දිනෙහිදී සාකච්ඡාව කෙරෙහි ජයන්ත මහත්මයා ඉන්නවා අපි හිටියොත් අපිත් එනවා ඒ වගේමයි සඳුදා දවසේදීත් ලබන සඳුදාත් අපි සාකච්ඡා කරමු ඒකට ඉන්න පුළුවන් කට්ටිය අපිට හිටියොත් එනවා බදාද දවසේදී නම් ගිනාලංකා ස්වාමීන් වහන්සේ ලබන සතිය සම්බන්ධ වෙවි උන්වහන්සේට කායික වශයෙන් දැන් අපහසුයක් පිටුනේ නැහැ. අද කතා කරපු විදිහට ටෙක්නිකල් ප්‍රශ්නයක් තිබුණේ ලබන බදාද උන්වහන්සේ සම්බන්ධ වෙවි. ඉතින් සඳ දවසේදී අපි සාකච්ඡා කරමු. ජයන්ත මහත්තයා මේ විදිහට යම් යම් ධර්ම කාණ්ඩ අපි කතා කිරීම මම හිතන්නේ අපි එකිනෙකාට ප්‍රයෝජනවත් වෙනවා මෙතන හැමෝම ධර්මයේ යම් කිසිමකට පොඩි දන්න අවබෝධයක් තියෙන ඉන්න හේතුවෙන් තමන් දන්න දේ එහෙම නැත්නම් තමන් හොයලා බලලා කතා කරන දේ පවා ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි මේ විදිහට ධර්ම යම් යම් කාණ්ඩ යම් යම් සූත්‍ර අරගෙන කතා කරන්න පුළුවන් අපිට. ඉතින් අපිට ලැබෙන සම්ප්‍රදාය දවසට අවශ්‍ය නම් මම මාතෘකාවක් නිකම් යෝජනා කරන්නම්. යව කලාපි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ අපි කතා කරන්නේ පහුගිය දවස්වල කතා කරපු දේවල් වෙනත් සූත්‍රවල මඤ්ඤණාව ගැන. මේ මඤ්ඤණා ගැන කතා කළාට මඤ්ඤණාව කියන එක අපි ප්‍රත්‍යාවේක්ෂ වශයෙන් එහෙනම් අද කතා කරා වගේ පිළිසිඳ දැනගෙන තියනවාද කියන කියන එක තාම හරියට වෙලා නැත්නම් ඒ ගැන තවත් ටිකක් දැනගන්න. යවකලාප සූත්‍රය පොඩ්ඩක් බලාගෙන බලාගමු. සඳුට ඒක ගැන කතා කරන්න පුළුවන්. හොඳයි එමුනම් ජයන්ත මහත්මයාට මෙන්නවද සාකච්ඡා නිමා කරන්න. දරුවන් සන්න. දරුවන් සන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. අපි ඇත්තටම අද සෑහෙන කිසිම ලකවැස්යක් නැතුව බොහෝ කච්චියක් මෙතන තමයි මම දන්නා දවස් මහත්මයාට යම් කිසි අදහසක් තිබුණා අපි කුමක්ද අද සාකච්ඡා කරන්න යන්නේ කියලා නමුත් මම හිතනවා හැමෝගෙම දායකත්වය උපරිමන්දමින් සිද්ධ වුණ දවසක් අද ඉතින් අපිත් අර චන්ද්‍රාදිසානායක මහත්මිය කිව්වා වගේ නොයෙකුත් දෙනායකතු වෙලා නොයෙකුත් පැතිකඩ වලින් මේ කොහොමද මේ විශේෂයෙන් මේ ඇස කියන එක ඇති ඇති වෙන්නේ කොහොමද අපි නැත්නම් හදාගන්නේ කොහොමද ඒ වගේ භව ආශ්‍රවල ගති ලක්ෂණ මොනවාද ඒ දේවල් අපි ඉගෙන ගත්තා ඇත්තටම දලවත් මහත්මයාගෙන් අවසානයේ කිව්වා වගේ අපිට මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් ගන්න එක තමයි අපි හැමෝම මහන්සි වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් ධර්ම කියන්නේ අපි ධර්මයේ දැනගන්න ඕනේ. නමුත් දන්න දේ පුහුණු කිරීම තමයි මම හිතන්නේ ධර්මයට කරන ලොකුම ගෞරවය බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවය ඒක තමයි ඒකෙන් අපි වැඩිපුරම බර වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම මේ දුක නැති කරගන්න අවශ්‍ය කරන්නේ අපි හැමෝම දන්නවා අපේ සුතමේ ඥානය තියෙනවා අපේ ඉන්ටෙලෙක්චුවල් නොලෙජ් එක තියෙනවා ඒ කියන්නේ චින්තාමය ඥානය තියෙනවා අපි ඒක භාවනාමය ඥානයකින් ප්‍රත්‍යක්ෂ කරන පැත්තට තව තවත් බර වෙමු මම හිතන්නේ මේ සාකච්ඡාත් අපි උනන්දු කරනවා ඒ පැත්තට ඒක සාකච්ඡා අනුග්‍රහිතය අපිට ලැබෙනවා ඉතින් අපි ඊට පස්සේ අර සමතු විපස්සනා කියන පැත්තට විශේෂයෙන් විපස්සනා කියන පැත්තට අපි හැමෝම බර වෙන්න මහන්සි ගමු මම හිතනවා අපිට මේ අඩියෙන් අඩිය පියවරෙන් පියවර මිලිමීටරෙන් මිලිමීටර හරි අවශ්‍ය කරන පැත්තට අපිට ළඟා වෙන්න ඒක බොහෝ දුරට නෙවෙයි අතන සම්පූර්ණයෙන්ම උපකාරී වෙනවා කියලා ඉතින් දරුවත් මහත්මයාට බොහොම පිං අදත් මේ වගේ වැඩසටහනක් සම්බන්ධ අපි සම්බන්ධ කරගෙන මේ ධර්ම දාණය දුන්නට මේ සියලුම පුණ්‍ය බලයෙන් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඉතින් අපි නැවත වාරයක් ළඟදීම එක්කෙන බලාපොරොත්තු වෙන එහෙනම් අපි සමුගමු. ඊළඟ සැරේ තේරුවන් සරණයි ඊගොම මතක් කරනවා මේ සවන සිරිස් වෙබ්සයිට් එකේ මම දානවා මේ සාමාන්‍යයෙන් කරන සාකච්ඡාවල් මම වෙබ්සයිට් එක පොඩ්ඩක් වෙනස් කරලා දාලා තිනවා පුළුවන් කට්ටිය කියලා බලන්න. ඉතින් ඒකේ දානවා මේ ඊගා සතියේ කරන සාකච්ඡා උදාහරණයක් දැන් අද වැඩසටහන මොකද කරන්නේ කියන එක එහෙම දාලා තිබුණා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න බලන්න පුළුවන්. ඒකට ලැබෙන සම්දුදාට කරන සාකච්ඡාවේ නම් එහෙම දාලා තියෙනවා මම හිතන්නේ දැන්ටම. ඒක මතක් කරලා කට්ටියට බලන්න. ලැබෙන සම්දුදාට දාලා තියෙන්නේ කේම සූත්‍රයේ සත්‍යජිත්තුමත් එක්ක කතා කරන්න. කිම්මත්ති සූත්‍රය තමයි මණ්ඩේට දාලා තිබුණේ. ඒක අද අපි සම්බන්ධ කරගත්තේ සාකච්ඡාවට. ඔව් ඒ විදිහට. එහි මුලා වූ හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් අපි ලබන සතියේදී මුණ ගැහෙමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.